දෙක සීලය ප්‍රාණඝාත ආදී පාප ක්‍රියාවලින් වැළකීම හා තථාගතයන් වහන්සේ විසින් පැන වූ සිකපද රැකීමද වත්පිළිවෙත් කිරීමද සීලයයි. තවත් ක්‍රමයකින් කියතහොත් යම් ප්‍රතිපත්තියකින් කාය වාග් ద్వාර දෙක හා ආජීවය සුද්ධ වේ නම් ඒ ප්‍රතිපත්තිය සීලයයි. ඒ සීලය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බාල මහලු හැමදෙනාටම සුදුසු ඇඳුමකි. උඩු සුළඟෙහිද යන්නා වූ ස්වර්ගයේ තෙක් පැතිරෙන්නා වූ සුවඳකි. කෙලස් රෝගයට දිව්‍ය ඖෂධයකි. කෙලස් නැමැති විෂයට දිව්‍ය මන්ත්‍රයකි. පව් නැමැති කිලුටු සෝදා හරින්නා වූ දුක්ඛිනි නිවන්නා වූ ජලයකි. කෙලෙස් සතුරන්ට ඇතුළු විය නොහෙන බලකොටුවකි. සියලු සැපයට හේතුවකි. උතුම් ධනයකි. මහා බලයකි. මහා පිහිටකි. දෙව්ලොවට හිණකි. සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ තීර්ථයකි. නිවනට පිවිසෙන දොරටුවකි. සීල පදාර් පද අර්ථය අතිවිශාලය. එයට අයත් කරුණු බොහෝය. ඒ සියල්ල සැමටම රැකිය නොහෙන බැවින් ගිහිගෙයි වසනවුන්ට රැකිය හැකිවනු පිණිස සීල ආංග පහක් බැවින්ගෙන පංචශීලය හා භ්‍රමචර්ය පංචශීලය නිර්මිතය. සීලාංග 8 බැවින්ගෙන අෂ්ටාංග සීලය නිර්මිතය. සීලාංග 9කින් නවාංග සීලයද සීලාංග 10කින් දස සීලයේද නිර්මිතය. සිල් සමාදන් වීම සිල් සමාදන් වීම යන්නේහි තේරුම ආරක්ෂා කරනු සඳහා සීලය පිළිගැනීමය. ඒ සමාදන් වන කලෙහි භික්ෂුන් වහන්සේ කෙනෙකු ලවා සිකපද කියවාගෙන සමාදන් විය යුතුය. සිල් සමාදන් වෙමි කියා භික්ෂුන් වහන්සේ කියවන පරිදි සිකපද කීයේද ආරක්ෂා කිරීමේ බලාපොරොත්තුව නැතිව කියන්නා සීලේහි කියන්නා සීලේහි නොපිහිටයි සීලය නොපිළිගත් බැවින් සිල් සමාදන් වීමට භික්ෂුවක් නැති කලෙහි සිල් සමාදන් කරවන්නට දත් අන් කෙනෙකුන්ගෙන්ද සමාදන් විය හැක තෙමේද තෙමේම සිකපද කියා සමාදන් වූවාට වරදක් නැත සිකපද කියන්නට පාඩම් නැතිනම් මම බුදුන් වහන්සේ විසින් පනවන ලද මෙනම් සීලය සමාදන් වෙමියයි අදිෂ්ඨාන කරගත යුතුය. ඉන්පසු ඊටා ගත් කාලය මුළුල්ලෙහි ආරක්ෂා කළ යුතුය. යම්කිසි වරදක් සිදු වී සීලය බිඳුනහොත් නැවත සමාදන් විය යුතුය. නොබිඳුනහොත් නැමත සමාදන් වීමට උවමනා නැත. එහෙත් නැවත නැවත සමාදන් වීමෙන් පිනක් මිස වරදක් නොවේ. සිල් ඉල්ලන වාක්‍ය ඕකාස අහං බන්තේ තිසරණේන සද්දින් පෙයල් ධම්මං යාචාමි අනුග්ගහං කତ୍වා සීලං දේත මේ බන්තේ අනුකම්පං උපාදාය දුතියම්පි පෙයාලං තතියම්පි පෙයාලං මේ වාක්‍ය කියා සිල් ඉල්ලීම කළ යුතුය. මෙහි ඉඩ තබා තිබෙන තැන්වලට පන්සිල් ඉල්ලීමෙහිදී පංචශීලං ඉතිරි සිල් ඉල්ලීමේදී අටාංග උපෝසත සීලං නවාංග උපෝසත සීලං දස සීලං යන වචන සුදුසු පරිදි යොදා වාක්‍ය කිය යුතුය. පංචශීලය නමස්කාර පාඨය කියා තෙවරක් බුද්ධ ධම්ම සංඝ ස්තිසරණය සමාදන් ව සියලු සිල්ම සමාදන් වීමේදී පළමු කොට තිසරණය සමාදන් විය යුතුය. එබැවින් මතු දැක්වෙන සියලු සීලයන්ටම මේ යොදාගත යුතුය. මේ වාක්‍යවල තේරුම අංක පිළිවෙලින් දක්වනු ලැබේ. 1. සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දනවදාලා වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරමි. 2. පරියාප්ති ධර්මයේ සහිත වූ නවලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරමි. 3. කල්යාණ පෘතජ්ජනයා සහිත අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරමි. ဒုတိယံයන්නෙහි තේරුම දෙවනුව ද යනුයි. තතියම්පි යන්නෙහි තේරුම තුන්වනුව ද යනුයි. සික පද පහ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා පෙය්‍යාලං කාමේසු මිච්ඡාචාරා පෙය්‍යාලං මුසාවාදා වේරමණී පෙය්‍යාලං සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තේරුම් ප්‍රාණඝාත ආදීන් වැළකීම වූ සිකපදයේ සමාදන් වෙමි අදත්තාදානෙන් වැළකීම වූ සිකපදයේ සමාදන් වෙමි කාමේහි වර්ධවා හැසිරීමෙන් වැළකීම වූ සිකපදයේ සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි. මදයට ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සිකපදය සමාදන් වෙමි. මේවා ගැන දතියුතු සියල්ල අකුසල කර්මයන් දැක් වූ තැන විස්තර කර ඇත. සිල් රැකිය යුතු ආකාරය. සීලය සමාදන් වී නොරකිය හොත් එහි ඇති වටිනාකමක් නැත. සමාදන් වූ සීලය එක් ඇසක් ඇති තැනැත්තා ඇස ආරක්ෂා කරන්නාක් මෙන්ද එක් දරුවෙකු ඇති මව දරුවා රක්නා මෙන්ද ඊතා ආදරයෙන් රක්ෂා කළ යුතුය ලාභයක් හෝ අලාභයක් නිසා හෝ කෙනෙකු සතුටු කිරීමට හෝ අමුදරුවන් නිසා හෝ සීලය නොබිදිය යුතුය නුවණැත්තෝ ජීවිතය නිසාද සිල් නොබිදිති. පෙරමේ ලක්තිව උතුරු වඩුන්නාව නැමැති ගම විසූ එක්තරා ගොවියෙක් අඹරැලි වෙහෙර වෙසෙන පිංගල බුද්ධ රක්ෂිත තෙරුන් වහන්සේගෙන් පන්සිල් සමාදන් වී හැසිරෙනුයේ වනයේදී පිඹුරෙකු විසින් වෙලාගත් කල්හි වේදනා බලවත් වන විට පිඹුරා මරන්නට සිත්වන බැවින් එයින් වළකිනු සඳහා අත තැබූ කැත්ත දුරට විසිකලේය. එකෙනෙහි පිඹුරාද ඔහු හැර ගියේය. පෙර මේ ලක්දිව විසූ ධම්මික තිස්ස නොහොත් සද්දා තිස්ස නම් වූ රජතුමා වටුමස් කෑමට ආසාව ඇතිවී ඒ බව අනෙකෙකුට කිවහොත් තමා නිසා වටුවන් මරතී යන බියෙන් තුන් අවුරුද්දක් ඉවසා සිටියේය. ඒ රජතුමාගේ කාලයේහි විසූ තිස්ස නම් අමාත්‍ය පුත්‍රයා රාජාඥාවෙන් වදක ස්ථානයට ගෙන ගොස් දංගෙඩිය මත නිදි කරවා මේ කුකුලා මරා පිසූ මසින් රජුවන්ට උපස්ථාන නොකරහොත් තාගේ හිස සිඳිමියයි කියා රාජපුරුෂයන් විසින් කුකුලෙකු ඔහු අතට දුන් කලෙහි ඒ කුකුලා අතටගෙන මාගේ දිවි තට පුදමේ තාගේ දිවීමත් මම ගනිමි යයි කියා කුකුලා මුදාහැර ප්‍රාණඝාතයෙන් වැළකී ඒ වෙනුවට මරණීය දණ්ඩනයද පිළිගත්තේය. මෙබඳු උතුමන්ගේ චරිත ආදර්ශයටගෙන නොකඩ කොට සිල් රැකීමට උත්සාහ කෙරෙත්වා. බ්‍රහ්මචර්ය පංචශීලය අබ්‍රහ්මචර්යාවයයි කියනු ලබන කාම සුඛාස්වාදේ වනාහි ඒ සුඛය පිළිබඳ වූ ලෝභය හා එහි ආදීනව පක්ෂය වසන්නා වූ මෝහයත් නිසා සත්වයන් විසින් උතුම් කොට සලකන නමුත් තථාගතයන් වහන්සේගේ දර්ශනයේ හැටියට නම් එය nissාර වූ බොහෝ දුක්වලට හේතු වන්නා දෙයකි. ඒ කාම සුඛය ස්වප්නයක් බඳු බවද ණයට ගත් දෙයක් බඳු බවද මස් නැති ඇට කැබැල්ලක් බඳු බවද සර්ප හිසක් බඳු බවද තන සුලක් බඳු බවද මස් කපන කොටයක් බඳු බවද මස් කපන පිහියක් බඳු බවද බුදුන් වහන්සේ වදාළසේක අබ්‍රහ්මචරියං පරිවච්ඡේය අංගාරකාසුන් ජලිත්වං මිඤ්ඤු යනුවෙන් දිලිසෙන ගිනි අඟුරු වලක් මෙන් නුවණැත්තේ අබ්‍රහ්මචර්යාව හරන්නේ යයි වදාළසේක. අබ්‍රහ්මචර්යාවෙන් වැළකී සිටීමේ අනුහස් බොහෝය. අබ්‍රහ්මචර්යාව නිසා විඳින්නට වන දහස් ගණන් දුක් කරදර වලින් මිදෙන බවද නිරෝගී වන බවද වහා ජරාවට නොපැමිණෙන බවද දීර්ඝ කාලයක් ජීවත් විය හැකි බවද සිහිනුවන වැඩිවීමද තේජස වැඩිවීමද ඉන්ද්‍රිය ශක්තිය හා කාය ශක්තියද වර්ණය කල්පවත්නා බවද මරණින් මතු ස්වර්ගගාමී විය හැකි බවද බ්‍රහ්මචර්යාවේ ආනිසංසයෝය මෙසේ බොහෝ අනුහස් ඇති බැවින් ගිහියන් විසින්ද රැකිය හැකිනම් බ්‍රහ්මචර්යාව රක්නට වටනේය ඒ රැකිය හැකි වුණේ වුණන් විසින් නිත්‍ය සීලය වශයෙන් Brahmacharya පංචශීලය ආරක්ෂා කළේදී Brahmacharya සීලය සමාදන් වන්නහු විසින් සාමාන්‍ය පංචශීලයේ තුන්වන සිකපදයේ හැර ඒ වෙනුවට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන යොදාගෙන සමාදන් විය යුතුය. පෝය පැරණියන් විසින් පින් කිරීමට වෙන් කරන ලද දිනයෝ පෝය දිනයෝය. කරන්නා වූ තනත්තාගේ ශ්‍රද්ධා ප්‍රඥාදී හැටියට මිස කරන දිනේ හැටියට පින්වල අඩු වැඩි කමක් නැත. අවුරුද්දේ දවස් සියල්ලම සිල් සමාදන් වීම ආදී පින්කම් වලට සුදුසුය. පොය දවස් නියම කරගෙන තිබෙන්නේ මිනිසුන්ට නොයෙක් කටයුතු ඇති බැවින් හැමදාම සිල් සමාදන් විය නොහැනෙහිනි. යමකට සීල සමාදානයට පොය දිනයන්හි අනවකාශ වූ අන්දිනක අවකාශ වී නම් එදින ඔහුට සිල් සමාදානයට සුදුසුය. බොහෝ දින විභාගය මෙසේය. අටවකය, තුදුස්වකය, පසළොස්වකය ප්‍රාතිහාර්ය පක්ෂයයි ප්‍රධාන පෝය හතරකි ශුෂ්ක පක්ෂය කාල පක්ෂයයි මාසකට පක්ෂ දෙකක් ඇත ඒ පක්ෂවල 8 වන දිනේ 8වක පෝයයි තුදුස් වන දිනේ තුදුස්වක පෝයයි 15වක දිනේ 15වක පෝයයි අවපක්ෂයේ 15 වන දිනයට අමාවකයයිද මාස පොයයිද කියනු ලැබේ.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 කරවීමෙන් බැලීම් හා ඇසීමෙන් මල් ගඳ විලවුන් දැරීමෙන් ඒවායන් සිවුරු සිරුරේ අඩුතැන් පිරවීමෙන් සම පැහැපත් කිරීම ආදීන් වැළකීම උසසුන් මහසුන් හිඳීමෙන් වැළකීම නම් වූ සිකපද පිළිවෙලින් සමාදන් වෙමි. අරුණෝදය පටන් හිර මුදුනට පැමිණීම දක්වා කාලය බුද්ධාදීන් විසින් ආහාර වළඳින කාලයයි. හිරු මුදුනට පැමිණි තැන් පටන් අරුණෝදය දක්වා කාලය බුද්ධ ආදීන් විසින් ආහාර නොගන්නා කාලයයි. එය විකාලයයි. එවත් නොකාලයයි. ආහාර වශයෙන් ගන්නා දෙයක් යටත් පිරිසෙයින් එක බත් හොලක් වුවද නොකල්හි උගුරෙන් එතරට කිරීමෙන් සවන සිකපදය බිඳෙන්නේය. උච්චාසයන යනු මධ්‍යම පුරුෂයාගේ අතින් රියනකට වඩා උස් වූ පා ඇති අසුන්්‍ය මෙකල උච්චාසයන භාවිතය දක්නට නැත මහාසායන යනු බොහෝ සුවගෙන දෙන්නා වූ ආසනයෝය මහාසායනයට අයත්වන අසුන් බොහෝ ගණනක් විනේහි දක්වා තිබෙයි ඒවායින් බොහෝවක් මෙකල භාවිතා කරන අසුන් නොවෙයි අටසිල් සමාදන් වන්නවුන් විසින් පිළිපැදිය යුතු ආකාරය බොහෝ දිනයන්හි උදෑසනින් නැගිට ශරීරය පිරිසුදු කරගෙන ආහාර වළඳා සුදුවත් හැඳ පොරවා සිල් සමාදන් විය යුතුය. සුදුවත් නැති කලෙහි තමාට ඇති පිරිසුදු වතක් හැඳ සිල් සමාදන් වූවාට වරදක් නැත. පෙරවන්නට වතක් නැතිනම් නොපරවා සිල් සමාදන් වූාටද වරදක් නැත. සිල් සමාදන් වීමෙන් පසු සුවඳ මල් ආදී ඇතනම් ඒවා පුදා තුනුරුවන් වැඳීම කළ යුතුය. මල් ආදිය නැති කලෙහි වන්දනාව පමණක් වුවද කළ යුතුය. ඉක්බිති විවේක ස්ථානයකට එළඹ තමා සමාදන් වූ සීලය සිකපදයක් පාසා මෙනෙහි කොට ප්‍රීතිය උපදවා ගත යුතුය. ඉක්බිති භාවනා කිරීමෙන් හෝ බණ ඇසීම බණ කීම බණ පොත්පත් කියවීම යන මේවායින් යම් කිසිවක් කරමින් කල් යවා දවල් දාණය ගන්නා වේලාව පැමිණ කලෙහි ආහාරය සැපේන තැනට ගොස් සංසුන්ව ආහාර කිස කොට නිමවා ක්ලාන්ත ගතියත්නම් ඇසිල්ලක් සැතපී නැගිට පෙරසේම රත්නත්‍රය වැඳ පුදා විවේක ස්ථානයකට එළඹ සීලය මෙනෙහි කොට භාවනා කිරීම ආදීෙහි යෙදී සවස් වූ පසු කැමැතිනම් තවත් වරක් සිල් සමාදන් වී රාත්‍රී කාලයේද භාවනා කිරීම ආදීෙන් හැකිතා කාලය ගතකොට සැතපී පසුදින තුනුරුවන් වැඳ පුදා දෙවියන්ට හා මියගිය ඥාතීන්ටද සියලු සත්වයන්ටද පින්පෙද්දී තෙමේද යම් කිසි ප්‍රාර්ථනයක් කොට සිල් පවාරණය කළ යුතුය. පිනක් කළ කලෙහි කෙලෙස් වැඩිවීමට හේතු නොවන සසර දික්වීමට හේතු නොවන යම් කිසි ප්‍රාර්ථනයක් කළ යුතුය. ඉච්ඡති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා යයි වදාළ පරිදි ප්‍රාර්ථනය සිදුවන්නේද සිල්වතාටමය දුස්සීලත්වයෙන් ප්‍රාර්ථනය සිදුවීමට බාධාවකි ජලෙහි පියවියසට නොපෙනෙන කුඩා සතුන් සමහර විටිය සිටිය හැකි බැවින් සිල් සමාදන්ව සිටින කාලයේදී පෑන් පෙරා පරිභෝගයට ගත යුතුය අනුන් අයිති තනපතක් පමණ දෙයකුදු හිමියන්ගෙන් නොවිචාරා නොගත යුතුය. භ්‍රාමචර්යාව පිරිසිදු වනු පිණිස ඕදාරික මෛතුන්යෙන් පමණක් නොව සප්ත මෛතුන්යෙන්ම වැළකී විසිය යුතුය. කතා කරතොත් සිල් රකින්නවුන් විසින් හල යුතු දෙතිස් කතාවට අයත් නොවන දැහිමි කතාවක්ම කළ යුතුය. ඉර මුදුනට එන්නට මත්තෙන් ආහාර වළඳා මුව පිරිසිදු කරගත යුතුය. නැටුම් නොබැලිය යුතුය. ගීත නාද, තූර්ය නාද නොඇසිය යුතුය. ඒවායින් සිල් බිඳෙන්න ඕනෑකමින් බැලීම හා ඇසීම කිරීමෙනි. ඒවායින් සිල් බිඳෙන්නේ ඕනෑකමින් බැලීම හා ඇසීම කිරීමෙනි. තමා අන් කරුණක් සඳහා යන කලෙහි අතරමඟදී මුණගැසීමෙන් හෝ තමා ඉදිරියට ඇවිත් නටන කලෙහි දැකීමෙන් හෝ සීලය නොබිදෙයි. ගැයුම් වැයුම් පිළිබඳ සීල ભેදය වන හැටිද ඒ න්‍යායෙන් තේරුම් ගත යුතුය. සුවඳ ඇඟ ගැල්වීම මල් පැලඳීම නොකළ යුතුය. රන් රිදී ආභරණද මල් සංඛ්‍යාවහිලා සැලකිය යුතුය. 1. රියන් හමාරකට වඩා උස් පා ඇති අසුන්වල නොහිඳිය යුතුය. පුලුන් පුරවා කුෂන් කළ ඇඳ පුටුවලද පුලුන් මෙට්ටවල ගුදරිවලද නොහිඳිය යුතුය. සතුන්ගේ පා වැනි විසිතුරු පා ඇති අසුන්වල නොහිඳිය යුතුය. ඇවිදීම අඩුකොට විවේක ස්ථානවල විසිය යුතුය. සීලය මෙනෙහි කරන ක්‍රමය 1 රහතන් වහන්සේලා දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ මමද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. දෙක රහතන් වහන්සේලා දිවිහිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසුදු සිතින් වාසය කරන්නාහ මමද අද සොරකමින් වෙන්ව ඇද නැති පිරිසුදු සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. 3. රහතන් වහන්සේලා දිවිහිමියෙන් ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව පිරිසුදුව වාසය කරන්නාහ. මමද අද ස්ත්‍රී පුරුෂයන්ගේ ලාමක හැසිරීමෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවිහිමියෙන් බොරු කීමෙන් වැළකී සෑම තැනකදීම සත්‍ය පාවිච්චි කරමින් අවංකව වාසය කරන්නාහ. මමද අද බොරු කීමෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. පහ රහතන් වහන්සේලා දිවිහිමියෙන් සුරාමේරය පාණයෙන් වෙන්ව වාසය කරන්නාහුය. මමද අද සුරාමේරය පානය හැර රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. අය රහතන් වහන්සේලා දිවිහිමියෙන් නොකල්හි ආහාර වැළඳීමෙන් වෙන්ව වාසය කරන්නාහුය. මමද අද නොකල්හි ආහාර වැළඳීමෙන් වෙන් වී රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. 7. රහතන් වහන්සේලා දිවිහිමියෙන් කුසල පක්ෂයට පටහැනි වූ නැටුම් ගැයුම් වැයුම් ආදිය කිරීමෙන්ද කරවීමෙන්ද බැලීමෙන් හා ඇසීමෙන්ද මල් පැලඳීමෙන්ද සුවඳ විලවුන් හා සුවඳ වලින් ශරීරය සුවඳ කිරීමෙන්ද වර්ණවත් කිරීමෙන්ද අඩුතැන් පුරවා සැලසීමෙන්ද වැළකී සිටින්නාහුය. මමද අද එසේ රහතන් වහන්සේලාට අනුව පිළිපදිමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. රහතන් වහන්සේලා දිවිහිමියෙන් උසසුන් මහසුන් පරිභෝගයෙන් වැළකී සිටින්නාහ. මමද අද උසසුන් මහසුන් පරිභෝගයෙන් වෙන්ව රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. මෙසේ සිකපදයක් පාසා මෙනෙහි කරනු මෙසේ මෙනෙහි කිරීමෙන් සීලමය කුසල් රාශියක් සිදුවේයි. සප්තමෛතුන්‍ය 1 ස්ත්‍රීන් විසින් කරන නෑවීම්, ඇඟ ඉලීම්, අත්පා පිරිමැදීම් ආදිය පිළිගැනීම ඒවාට සතුටු වීම. 2. ස්ත්‍රීන් හා කෙලි කවටකම් කිරීම, ඔවුන්ගේ ඇඟේ සැපමින් ක්‍රීඩා කිරීම, ඔවුන් හා මහත් කොට සිනාසීම යන මේවායින් සතුටු වීම. 3. ස්ත්‍රීන්ගේ රූපය බලා බල බලා සතුටු වීම. 4. ස්ත්‍රීන්ගේ හඬ අසමින් සතුටු වීම පහ පෙර ස්ත්‍රීන් හා කළ කෙලිසිනා ආදිය සිහි කරමින් සතුටු වීම 6 පස්කම් සැප විඳින්නා වූ අන්‍යයන්ගේ සම්පත් බලා සතුටු වීම 7 රක්නා වූ මේ සීලයෙන් දෙවියෙක් වෙම්වායයි පතා ඒ දිව්‍ය සම්පත්තියට සතුටු වීම ලෝභ කිරීම මේ කරුණු හතට සප්ත මෛතුන්‍යයයි කියනු ලැබේ. මෙය පුරුෂ පක්ෂයට ගැළපෙන හැටියට දක්වන ලද්දකි. ස්ත්‍රීන්ගේ සප්ත මෛතුන්‍යයද පුරුෂයන්ගේ වශයෙන් කිය යුතුය. ඕදාරික මෛතුන්‍යයෙන් වැළකුණේද මේ කරුණු වලින් නොවැළකෙන තැනැත්තාගේ භ්‍රමචර්යාව අපරිසුද්ධය සිල් සමාදන් වූවන් විසින් හල යුතු දෙතිස් කතාව රජුන් පිළිබඳ කතා සොරුන් පිළිබඳ කතා රජ ඇමතියන් පිළිබඳ කතා සේනා පිළිබඳ කතා බය පිළිබඳ කතා යුද්ධ කතා කෑම පිළිබඳ කතා බීම පිළිබඳ කතා ඇඳුම් පිළිබඳ කතා යහන් පිළිබඳ කතා මල්මාලා පිළිබඳ කතා සුවඳ පිළිබඳ කතා නෑයන් පිළිබඳ කතා රතවාහන පිළිබඳ කතා ගම් පිළිබඳ කතා නියම් ගම් පිළිබඳ කතා නගර පිළිබඳ කතා ජනපද පිළිබඳ කතා ස්ත්‍රීන් පිළිබඳ කතා ශූරයන් පිළිබඳ කතා වීති පිළිබඳ කතා වැව් පොකුණු ආදී ජල ස්ථාන පිළිබඳ කතා මියගිය නෑයන් පිළිබඳ කතා නොකියවනු නොයෙක් දේ පිළිබඳ નિરර්ථක කතා විතණ්ඩ කතා නම් නුවණැතියන්ගේ සිත් තැලෙන කතා මුහුද පිළිබඳ කතා ශාස්වතවාදය පිළිබඳ කතා උච්ඡේදවාදය පිළිබඳ කතා දියුණුව පිළිබඳ කතා පිරිහීම පිළිබඳ කතා පස්කම් සැප පිළිබඳ කතා ආත්ම පෙළීම පිළිබඳ කතා යන මේ දෙතිස් කතාවෙන් සිල් රක්නවුන් විසින් වැළකී යුතුය නවාංග සීලය අෂ්ටාංග සීලයට අයත් අංග 8ට නවවන අංගයක් වශයෙන් මෛත්‍රියද එකතු කොට අංගුත්තර නිකාය නවක නිපාතේහි නවහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ උපෝසතෝ උපයුත්තෝ මහප්පලෝ හෝති මහානිසංසෝ යනාදීන් නවාංග සීලය වදාරා තිබේ මෙය වඩා ප්‍රසිද්ධියට පැමිණි සීලයක් නොවේයි. එය සමාදන් වන කලෙහි අෂ්ටාංග සීලයට අයත් සිකපදවලට අවසානයට සබ්බ සත්තේසු මෙත්තා සහගත චේතනා විහරණං සමාදියාමි යන සිකපදය කියා සමාදන් විය යුතුය. සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් විසීම සමාදන් වෙමි යනු එහි තේරුමයි. මේ සීලය පුද්ගල ආධ්‍යාසය අනුව මෛත්‍රී භාවනාව නවවන අංගය කොට දේශනය කරන ලද්දකි. මේ සමාදාන් වන්නහු විසින් හැකිතාක් මෛත්‍රී භාවනාව කොට නවවෙනි අංගය සම්පූර්ණ කළ යුතුය. දස සීලය අංග 10ක් ඇති සීලය දස සීලයයි. එය පොහෝ දිනයන්හි රක්නා සීලයක් හැටියට හා නිත්‍ය ශීලයක් වශයෙන්ද රැකිය හැකිය. එහි සිකපද මෙසේය. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී පෙය්‍යාලං අබ්‍රහ්මචර්යා පෙය්‍යාලං මුසාවාදා පෙය්‍යාලං සුරාමේරය මජ්ජපමා දට්ඨානා පෙය්‍යාලං විකාල භෝජනා පෙය්‍යාලම් රච්චගීත වාදිත විසූක දස්සනා පෙය්‍යාලම් මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටා පෙය්‍යාලම් උච්චාසයන මහාසයන වේරමණී පෙය්‍යාලම් ජාති රූප රජත පටිඝහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ සිකපදවල තේරුම අෂ්ටාංග සීලය දැක්වීමේදී දක්වන ලදී. අෂ්ටාංග සීලයේ හත්වන සිකපදයේ මෙහි සිකපද දෙකක් වශයෙන් ගෙන තිබේ. දසවන පදයේ තේරුම රන් රිදී හා ඒවා වෙනුවට පාවිච්චි කරන මිල මුදල් ගැනීමෙන්ද වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි යනුයි. මේ සීලය රක්නමුන් විසින් මුදල් පරිහරණය නොකළ යුතුය. දූතාංග සමාදන් වීමේ පිළිවෙල සිල් රක්නා පින්වතුන්ට වැඩිදුරටත් අල්පේච්ඡතා ආදී ගුණ දියුණු කර නිවන් ලංකර ගැනීමට දූතාංගය උපකාර වෙති. දූතාංග තෙලසකි. ඒ සියල්ලම රැකිය හැක්කේ පැවිද්දන් විසිනි. ඒකාසනිකාංගය, පත්ත පින්ඩිකාංගය යන දෙක උපෝසත් උපාසක උපෝසිකාවන්ටද රැකිය හැකිය. වැඩිදුරටත් ಗುಣධර්ම පුරුදු කරනු කැමැති පින්වතුන් විසින් සිල් සමාදන් වීමේ පමණක් නොනවති. සිල් සමාදන් වන දිනයන්හි ඒකාසනිකාංග පත්ත පින්ඩිකාංග දෙකින් එකක් හෝ දෙකම හෝ සමාදන් වී රක්ෂා කිරීමද මැනවි. ඒකාසනිකාංගයේ සමාදන් වන්නේ මෙසේය. උදෑසන යම්කිසි ආහාරයක් නොවලඳා සිල් සමාදන් වී නානාසන භෝජනං පටික්ඛි පාමි ඒකාසනිකංගං සමාදියාමි යන වාක්‍ය තුන්වරක් කියා හෝ සිත හෝ සිතා හෝ ඒකාසනිකාංගයේ සමාදන් විය යුතුය නොයෙක් ඉඳුම් වලින් ආහාර වැළඳීම අතහරිමි එක් හිඳීමකින් වළඳන්නා වූ අංගයේ සමාදන් වෙමි යනු එහි තේරුමයි. මෙහි නානාසනයයි කියනුයේ නොඑක්වර හිඳගන්නා හිඳුම් වලටය. ඒකාසනයයි කියනුයේ එකවර හිඳ ගැනීමටය. මේ සමාදන් වූ තැනැත්තා විසින් එක්වරකටම මුළු දවසටම සෑහෙන ආහාර වැළඳිය යුතුය. එදින නැවතත් ආහාරයක් ගතහොත් දූතාංගය බිඳෙයි. ගිලන් පස වැළඳුවාට වරදක් නැත. ဒ ුතියකං වාචනං පටික්කිප්පාමි පත්තපින්ටිකාංගං සමාදියාමි යන වැකිය තුන්වරක් කියා හෝ සිතා පත්තපින්ඩිකාංගයේ සමාදන් විය යුතුය. දෙවන වාචන ප්‍රතික්ෂේප කරමි. පත්තපින්ඩිකාංගය සමාදන් වෙමි යනුෙහි තේරුමයි. මේ රක්නා තැනැත්තා විසින් වළඳන ආහාර සියල්ලම එකවර එක් භාජනයක ගෙන වැළඳිය යුතුය. මිශ්‍ර වූ කල්හි වැළඳිය නොහැකි ආහාරයක් වේ නම් ඒ වළඳන භාජනයට ගෙන පළමුව හෝ පසුව වැළඳිය යුතුය. දෙවන භාජනයක් වශයෙන් කෙසෙල් පතකුදු ගතහොත් දූතාංගය බිඳෙයි. ආහාරය පිළිගන්නා කල්හිද පමණ ඉක්මවා නොගෙන සෑහෙන පමණට ගත යුතුය. මේ දූතාංග දෙකම එකවර සමාදන් වී රැකිය හැකිය. සිල් රැකීමේ අනුහස් පංචමේ භික්ඛවේ ආනිසංසා සීලවතෝ සීල සම්පදාය කතමේ පංච ඉද භික්ඛවේ සීලවා සීල සම්පන්නෝ අපමාදාදිකරණං මහන්තං භෝගක්ඛන්දං අධිගච්ඡති අයං භික්ඛවේ පඨමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය. පුනච පරම් භික්ඛවේ සීලතෝ සීල සම්පදාය කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුග්ගජ්ජති අයං භික්ඛවේ ဒ ුතියෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය පුනච පරම් භික්ඛවේ සීලවා සීල සම්පන්නෝ යඤ්ඤ දේව පරිසං උපසංකමති යදි කත්තිය පරිසංවා යදි බ්‍රාහ්මණ පරිසංවා යදි ගහපත පරිසංවා යදි සමන පරිසංවා විසරදෝ උපසංකමති අමංගු භූතෝ අයං තතියෝ ආනිසංසෝ සීලවතෝ සම්පදාය පුනච පරං භික්කවේ සීලවා සීල සම්පන්නෝ අසම්මූල හෝ කාලං කරෝති අයම් භික්කවේ චතුත්ථෝ භික්කවේ චතුත්ථෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය පුනච පරං භික්ඛවේ සීලවා සීල සම්පන්නෝ කායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං uppajjati අයං භික්ඛවේ පංචමෝ ආනිසංසෝ සීලවතෝ සීල සම්පදාය මෙයින් සීලයෙන් ලැබෙන අනුහස් පහක් ප්‍රකාශිතයි මහත් වූ භෝගස්කන්ධයක් ලැබිය හැකි බව යහපත් කීර්තියක් ඇතිවන බව ඕනෑම පිරිසකට නිර්භීතව නිර්භීතව යා හැකි බව නොමුලා වී කාලක්‍රියා කරන බව මරණින් මතු ස්වර්ගයට පැමිණෙන බව යන මේ පහ එයින් ප්‍රකාශිත සීල ආනිසංසයෝය ශාසනේ කුල පුත්තානං පතිට්ඨා නත්ති යං විනා ආනිසංස පරිච්ඡේදං තස්ස සීලස්ස කෝ වදේ මේ ශාසනයෙහි කුල පුත්‍රයන්ට සීලය හැර අන් පිහිටක් නැත. ඒ සීලයාගේ ආනිසංස පරිච්ඡේදය කවරෙක් කීමට සමත් වේද? කිසිවෙක් සමත් නොවේය. යනු මේ ගාථාවේ අදහසයි. සීලයෙන් කිය නොහෙන තරමේ අනුහසක් ලැබෙන බව එයින් ප්‍රකාශිතයි. කෙටියෙන් කියතහොත් සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තියම සීලයෙන් ලැබෙන බව කිය යුතුය. මෙතකින් සීල කතාව නිමිය 3 භාවනාව භාවනාවේ කුසලය වනාහි කුසලයන් අතුරෙන් අග්‍ර වූ කුසලයයි. දාන සීල දෙකින් ලැබෙන අනුහස් සියල්ල හා ඉන් නොලැබිය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පද්ද භාවනාවෙන් ලැබිය හැකිය. පව් නැති කිරීමේ සුද්ධියට පැමිණීමේ මාර්ගයද භාවනාවමය. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදානය, සතර 이르දිපාදය, පංච ඉන්ද්‍රිය, පංච බලය, සප්ත බෝධ්‍යාංගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩිමය යනුද භාවනාමය භාවනාවමය භාවනාවෙහි යෙදෙන කලෙහි බෝධිපාක්ෂික ධර්මියෝ වැඩති අන් ක්‍රමයකින් ඒ ධර්මියෝ නොවැඩෙති භාවනා කිරීම හැර බෝධිපාක්ෂික ධර්මයන් වැඩිමේ කියා අන් කල යුත්තක් නැත සමත භාවනාවය විදර්ශනා භාවනාවය යයි භාවනාව දෙවදෑරුම් වෙයි. සමත භාවනාව යනු සමාධිය දියුණු කිරීමයි. විදර්ශනා භාවනාව යනු ප්‍රඥාව දියුණු කිරීමයි. සමාධිය යනු සිතට නොඑක් අරමුණු වලට විසිරෙන්නට නොදී එය එක් අරමුණක පිහිටවන්නා වූ චෛතසික ධර්මයකි. එහි බලයෙන් සිත එකඟ වෙයි. සමාධිය ඇති කර ගැනීම පහසු නොවේ. එය කරගත හැකි වන්නේ ඊට ඕනෑකමකින් බලවත් උත්සාහයෙන් එය වඩන්නාටය. සමාධිය ඇති කර ගැනීමේ ඕනෑකමක් නැතිව එය ගැන දැනීමකදු නැතිව භාවනා කරමි කියා යම් කිසිවක් කියමින් සිටියාට සමාධියන වැඩෙයි. සමාධිය වැඩෙන්නට නම් බලවත් වීරයෙන් හා සිහියෙන් සිත අනිත් අරමුණු කරා යාම හැකිතාක් වළක්වාගෙන ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදිය යුතුය. කලාතුරකින් දිනක පමණක් දිනක පමණක් භාවනාවෙහි යෙදීමෙන්ද සමාධිය නොලැබිය හැකිය. සමාධිය වැඩෙනුයේ දිනපතා ස්වල්ප වේලාව බැගින් වුවද ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදෙන තැනැත්තාටය. සමාධිය වැඩෙත් වැඩෙත්ම සිත භාවනාරම්මණයෙහි තැබීම පහසු වෙයි. සමාධිය සමගම සිතද ශ්‍රද්ධා ප්‍රඥාදී හෝද වැඩෙති. සිත කියටි කරගන්නා වූ දුබල කරගන්නා වූ නීවරණයෝ අනුක්‍රමයෙන් තුනී වෙති. මාස කීපයක් භාවනා කොට සිත දියුණු කළ තැනැත්තා හට පෙර නොතිබූ විශේෂ චිත්ත බලයක් ඇතිවෙයි. අන්‍යයන්ගේ සිත් ඔහුගේ සිතට වඩා දුබල බැවින් අන්‍යෝ ඔහුට තරමක් අවනත වෙති. ඔහුගේ බසට අන්‍යෝ කී කරුවෙති. ඔහුගේ අදහසද සිදුවන්නට පටන් ගනී. ඔහුට සිතීමෙන්ම තමාගේ ශරීරයේ ඇතිවන ඇතැම් ආබාධ පහසු කරගත හැකි සුව කරගත හැකි ශක්තියක් ලැබෙයි. මේ චිත්ත බලය යම් කෙනෙකුට ඇතිනම් එය ඔහුගේ මෙලොව දියුණුවටද උපයෝගී කරගත හැකිය. සමාධිය වැඩි දියුණු වීමෙන් රූපාවචර අරූපාවචර ධානය උපදිති. ඒවා තවදුරටත් ක්‍රමානුකූලව දියුණු කරගත හැකි වුවහොත් අභිඥා බලය ඇති වෙයි. එයින් අහසින් යාම ආදී පුදුම දේ කළ හැකිය. තමාගේ චරිතයට යෝග්‍ය භාවනාවක් තෝරා ගනු පිණිස භාවනා 40ක් බුදු සමයේහි ඇතද ඒ සියල්ලම මේ බඳු පොතකින් විස්තර කළ නොහෙන බැවින් බොහෝ දෙනාට සුදුසු වන්නා වූද සාමාන්‍යයෙන් සැමටම සුදුසුයයි කිව යුතු වූද පහසුවෙන් කළ හැකි වූද භාවනා ක්‍රම හතරක් පමණක් මෙහි විස්තර කරනු ලැබේ. බුද්ධානුස්සති භාවනාව බුදුන් වහන්සේගේ ගුණයන් අතුරෙන් යම්කිසි ගුණයක් නැවත නැවත සිතමින් එහි සිත සමාධියට පැමිණවීම බුද්ධානුස්සති භාවනාවයි බුදුන් වහන්සේගේ ගුණයෝ ඊතා බොහෝය ඒ ගුණ කොටස් 9කට බෙදා තිබේ අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා යන පද නවයෙන් ඒ ගුණ සමූහය දක්වනු ලැබේ. බුද්ධානුස්සති භාවනාව කරනු කැමතියන් විසින් ඒ ගුණ නවය හොඳින් පාඩම් කරගත යුතුය. 1 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් මතු නූපදිනා පරිද්දෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූ සේක දෙක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන කාලාත්‍රයට අයත් වූද කාල මුක්ත වූද සකල ධර්ම සමූහය පරුපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම නොවරදවා දැනවදාලසේක. 3. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතිශයින් සමෘද්ධ වූ විදර්ශනා ඥානාදී විද්‍යාවෙන් හා සීලාදී චරණයෙන්ද සම්පූර්ණ වුණසේක. අතර මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දාන සීල ආදී සම්‍යක් ප්‍රතිපත්තියෙන් අමෘත මහා නිර්වාණ පුරයට පැමිණ වදාළසේක. පහ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකාත්‍රය නිර්වශේෂයෙන් දැනවදාළසේක. 6 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුඤ්ඤමාන බලමාන ප්‍රඥාමාන ඊර්දිමාන ආදී අනේකවිධ මානෙන් උඩඟුව උඩඟු වූ දමනය කිරීමට දුෂ්කර වූ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යක්ෂ රාක්ෂ රාජ ආදීන් දමනය කරන හේයින් සත්වයන් දමනය කරන්නෝ නතරින් අග්‍ර වූසේක 7 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට මෙලොව පරලොව යහපත පිණිස හා අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභයේ පිණිසද අනුශාසනය කරනසේක. 8. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්බීර චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන නොඑක් දහස් ගණන් දෙවි මිනිසුන්ටද අවබෝධ කරවනසේක. නවය මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත පුඤ්ඤ අනන්ත 이르දි අනන්ත ඥාන අනන්ත තේජෝ බල පරාක්‍රමයෙන් යුක්තව ලෝකවාසීන් විසින් නන් අයුරින් කරන ගෞරවයට සුදුසු වූසේක මේ බුදු ගුණ වගන්ති නවය හොඳින් පාඩම් කරගෙන බුද්ධ වන්දනාව සඳහාද භාවිතා කළ යුතුය තමන්ට නොතේරෙන දෙයක් කියා වන්දනා කිරීමට වඩා සිය බසින්ම තමාට තේරෙන දෙයක් කියා වන්දනා කිරීමට කිරීම වට වඩා සිය බසින්ම තමන්ට තේරෙන දෙයක් කියා වන්දනා කිරීම යහපත්ය වන්දනා කරන කල්හි මේ වගන්ති නවය කියා අවසානයේහි මේ නවවැදෑරුම් ගුණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ කාය ආදී ద్వාත්‍රයෙන් වඳිමි යනු කියා බුද්ධ වන්දනාව කළ යුතුය. බුද්ධානුස්සති භාවනාව කරන තැනැත්තා විසින් බුදුගුණ වගන්ති නවය අත් නොහැරම බුද්ධ වන්දනාව සඳහා භාවිතා කළ යුතුය. ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවනාව සඳහා තෝරාගත යුතුය. ඉක්බිති තමා ප්‍රිය කරන බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතුය. බුදුරුවෙහි අවයවයන් වෙන වෙනමද බලා හොඳින් සිතට ගත යුතුය. බුදුරු සටහනක අමතක නොවුණු පිණිස වරින් වර නැවතත් බැලිය යුතුය. ආරම්භයේදී භාවනාව බුදුරුවක් ඉදිරියේම කළ හැකි නම් වඩාත් හොඳය. භාවනා කරන්නට පටන් ගන්නා කලෙහි යම්කිසි විවේක ස්ථානයක බද්ධ පර්යංකයෙන් හිඳ කය ඍජුව තබාගත යුතුය. එය භාවනාවට ඊටාම සුදුසු හිඳ ගැනීමේ ක්‍රමයයි. එසේ හිඳගත යුත්තේ පුරුෂයන් විසින් පමණකි. ඒ ස්ත්‍රීන්ට අයෝග්‍යය. ස්ත්‍රීන් විසින් අර්ධ පර්යංකයේ යයි කියනු ලබන පාදක පිටිපසට නමා වාඩි වීමේ ක්‍රමයට හිඳගත යුතුය. පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යංකයෙන් හිඳගත් බව මහා ප්‍රජාපති ගෝතමී අපදානයේ එන සාතාහි සහ ගන්්වාන භික්ඛුනු පස්සයන් සකං අඩ්ඩ පර්යංකං මා බුජ්ජ නිසීදී පරමාසනේ යන ගාථාවෙන් පෙනෙයි. බද්ධ පරියන්කෙන් වාඩි විය නොහැකි පුරුෂයන් විසින් හා අර්ධ පරියන්කෙන් හිඳගත නොහැකි ස්ත්‍රීන් විසින්ද තම තමාට හැකි පරිද්දකින් හිඳගෙන භාවනා කළ යුතුය. අනිරියවකින් භාවනා කළාටද වරදක් නැත. විවේක ස්ථානයේ හිඳගෙන ඇස පියාගෙන කලින් බලාගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින හැටියට සිතාගෙන ඒ බුදුන් අරමුණු කොට මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් మతు නූපදිනා ආකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙව් මිනිසුන් විසින් කරන පූජා සත්කාරයන්ට සුදුසු වූසේක යනාදීන් තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි කොට භාවනා කරන්නට පටන් ගත යුතුය. භාවනා කරන්නට පටන් ගන්නා කලෙහි පැය කාලක පැය කාලයකට අඩු නොවන කාලයක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නොනවත්වා භාවනා කළ යුතුය. එය කරන කලෙහි අනිකක් ගැන නොසිතනෝ. සිත අනිකකට යොමුවන්නට නොදීමට හැකිතාක් උත්සාහ කරනු. සිහියෙන් යුක්ත වනු. නව ගුණවැල නව ගුණවැල භාවනාව ප්‍රමාණ කර ගැනීම පිණිස සියලු ඉරියව්වලදීම භාවිතයට සුදුසු ඉතා ප්‍රයෝජනවත් උපකරණයකි. බුද්ධානුස්සතිය වැඩිවීමට ඇට 100ක් ඇති නව ගුණවැලක් ගත යුතුය. නවගුණ වල පාවිච්චි කරන්න උන් විසින් භාවනාවට හිඳගෙන කාලය ගැන සැලකීමක් නොකොට වාර ගණන ගැන සැලකිය යුතුය. මෙපමණ වාර ගණනක් භාවනා කරමියයි වාර ගණන නියම කරගෙන නවගුණ වැලේ ඇටවලින් වාර ගණන් ගැන ගත යුතුය. එක් හිඳ ගැනීමකදී සිය වරකට අඩු නොවන්නට භාවනා කරනු. දිනකට දහස් වරක් පිරවිය හැකි නම් ඊතා යොහකි ඊතා යෙහකි උදය කාලයේ 500 වාරයක් හා සවස් කාලයේ 500 වරක්ද භාවනා කිරීමෙන් දහස පිරවිය හැකිය භාවනාව වියදමක් නැතිව කාහටත් කරගත හැකි උසස් පින්කමකි රැකිරක්ෂා කරන්න උන්ට ඒවා කරමින්ම භාවනා කළ හැකිය රෑ නිදන්නට සූදානම් වන කලෙහි නිින්ද යනතුරු භාවනා කළ හැකිය. ඉර උදාවන තෙක් නොනිදා කල්ැතිව නැගිට එළියට වැටෙනතුරු එළිය වැටෙනතුරු භාවනා කළ හැකිය. ඒ වේලාව භාවනා කිරීමට ඊටාම හොඳ වේලාවකි. බොහෝ යෝගාවචරයන් රහත් වන්නේද බුදුවරු බුදුවන්නේද ඒ වේලාවේය. ගමනක් යන තැනැත්තාට යෙමින්ම භාවනා කළ හැකිය. වෙලෙන්දාට බඩු ගැනීමට කෙනෙකු එනතුරු භාවනා කළ හැකිය. ගොවියාට ගොවිපලට කෙනෙකු එනතුරු භාවනා කළ හැකිය. ගොවියාට ගොවිපලට යනතෙක් භාවනා කළ හැකිය. කම්කරුවාට කම්හලට යන එන අතර භාවනා කළ හැකිය. දිනපතා භාවනාවට නියම කරගෙන තිබෙන කාලය හැර අවකාශ ලැබෙන අවස්ථාවලදීද භාවනා කරන්නට පුරුදු කරගත යුතුය. අත් නොහැර භාවනා කරගෙන යන පින්වතාට එහි ඵලය මෙලොවදීම දක්නට ලැබෙනවා ඇත. නානා ආරම්මණයෙහි වික්ෂිප්තව දීර්ඝ කාලයක් පැවැත්තා වූ සිත ඉක්මනින්ම එක අරමුණක තැබිය හැකි තැනකට නොපැමිණ විය හැකිය. එයට කලක් ගත වෙයි. එයට වීරය කරන කල්හි සිත කය දෙකම වෙහෙසටපත් වෙයි. ඒ උත්සාහය කරන කල්හි ශරීරයේ ඇතැම් සියුම් කොටස් ගෙවෙන්නේය. එයින් ශරීරය දුබල විය හැකිය. හිසේ රෝග, ඇසේ රෝග, කන් රෝග, ලයේ රෝග, කුස තුල වාත රෝග, තුනටි වාත රෝග ඇතිවිය හැකිය. ඒ නිසා භාවනාව කරන තැනැත්තා ඉක්මන් නොවිය යුතුය. පටන් ගැනීමේදී එක්වරකට කාල භාගය යනාදීන් භාවනා කොට වැඩි වේලාවක් භාවනා කළ හැකි වන්නට ක්‍රමයෙන් පුරුදු කරගත යුතුය. පටන් ගැනීමේදීම දවස මුළුල්ලේම භාවනා කරන්නට ගියහොත් සමහර විට උමතුද විය හැකිය. යම්කිසි අවබෝධයක් භාවනාව නිසා ඇතිවුවහොත් එය සුවවනු තුරු ටික දිනකට භාවනා කිරීම නැවැත්විය යුතුය. පරිස්සම් විය යුතු කරුණක්. කියන ලද ක්‍රමයෙන් බුද්ධානුස්සති භාවනාව කලක් කරගෙන යන කලෙහි ඇස පියාගත් විට ඉදිරියේ වැඩ සිටින්නාක් මෙන් බුදුරුව පෙනෙන්නට පටන් ගත හැකිය. එසේ වුවහොත් එය දියුණු කරගත යුතුය. සමහරුන්ට කලක් භාවනා කරගෙන යන විට නොඑක් දේ පෙනෙන්නට වෙයි. සමහර විට දෙවිවරුන් තමා වෙත පැමිණ සිටින්නාක් මෙන්ද රූපවත් ස්ත්‍රී පුරුෂයන් පැමිණ සිටින්නාක් මෙන්ද තවත් සමහර විට භූතයන් පැමිණ සිටින්නාක් මෙන්ද තවත් නොයෙක් දේ පෙනෙන්නට විය හැකිය. ඔවුන් විසින් නොයෙක් දේ කියනු කියනු ඇසෙන්නටද පුළුවන්. ඒවා සත්‍ය වූ ඇසීම් පෙනීම් නොවේ. ඒවා සත්‍ය සිද්ධි වශයෙන් පිළිගෙන ක්‍රියා කරන්නට නොයා යුතුය. ඒවා පෙනුණු කලෙහි සිත ඒවාට යොමු කළහොත් ඒ විකාර රූප වඩ වඩා පෙනෙන්නට පටන් ගැනීමෙන් කරදර විය හැකිය. එබැවින් ඒවාට සිත යොමු නොකර භාවනාවම කරනු. භයානක රූප පෙනුනත් භයානක හඬ ඇසුනත් ඒවා සත්‍ය වශයෙන් ඇති දේ නොව නොවන නිසා නොබිය විය යුතුය. ඒ පෙනෙන ඇසෙන දෑ සත්‍ය වශයෙන් පිළිගෙන ඒවා අනුව ක්‍රියා කරන්නට ගියහොත් ඒවා බොහෝ වැඩි වී උමතු වන්නටද ඉඩ ඇති බැවින් විශේෂයෙන් ඒවායින් පරිස්සම් විය යුතුය. ඒවායේ සත්‍ය අසත්‍ය සොයන්නට ගියහොත් වඩා මුලා විය හැකි බැවින් පෙරණු කෙනෙහිම ඒවා බැහැර කරනු බැහැර කිරීම නම් ඒවා මෙනෙහි නොකර නොබලා සිටී නොබලා හැරීමය බුද්ධානුස්සති භාවනාවේ අනුහස් බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ సంతානය නිතර උපදිනා බුදු ගුණ පිළිබඳ සිත්වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වෙයි. එයින් ඒ පුද්ගලයා මෙලව වාසනාවන්ත පුද්ගලයෙක් වෙයි. එබැවින් බුද්ධානුස්සතිය වඩනා පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දෙකු විසින් පැමිණිය හැකි දියුණුවටද ගිහියෙක් නම් ගිහියෙකු විසින් පැමිණිය හැකි දියුණුවටද මෙලොවදීම පැමිණෙයි. මේ භාවනාව කිරීම බුදුරජාණන් වහන්සේ සමග විසීමක් වැනිය. එබැවින් ඔහුගේ සිත පාපයට නොනැමෙයි. හදිසියෙන් මරණය සිදුවීමක් වතතොත් ඒ අවස්ථාවේදී ඔහුට බුදුන් සිහි වෙයි. එයින් "හේ මරණින් මතු ස්වර්ගයට මතු ස්වර්ගයට පැමිණෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයන් ගුණයෙන් යුක්ත වූ සේක්‍යයි සිහි කරන්නා වූ යෝගාවචරයා හට ඒ සමයෙහි රාග ద్వේෂ මෝහයෝ නූපදිති. ඒ හේතුවෙන් සුද්ධ වූ සිත් ඇති යෝගාවචරයා හට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක ਵਿਚාරයෝ බොහෝ සෙයින් උපදිති. බුද්ධ ගුණෙහි සිත හසුරවන්නා වූ යෝගාවචරයා හට ප්‍රීතිය ඇති වෙයි. ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාව සංසිඳෙති. එයින් ඔහුට සුඛය ඇති වෙයි. ඒ සුඛය නිසා ඔහුගේ සිත බුද්ධ ගුණ ආරම්මණයෙහි සමාධියට පැමිණෙයි. කල්යාමෙන් ඔහුට විතර්කාදී ධානාංගයෝ එක්වරම පහළවන්නාහ. එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින්ද බුද්ධ ගුණ ආරම්මණයෙහි කසින ආදීෙහි මෙන් ධානයෝ නූපදිති. බුද්ධානුස්සති භාවනාවෙන් නීවරණයන් පැහැර වී යෝගාචරයාගේ සිත පිරිසුදු බැවින්ද ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රයන් දියුණු තියුණු වන බැවින්ද බුද්ධානුස්සතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට වෙදසුන් වඩා පහසුවෙන් මාර්ගඵල ලබා නිවන් දැකිය හැකි වන්නේය. බුද්ධානුස්සතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝය. බුදුගුණ සිහිකොට බුදුන් වහන්සේ කෙරෙහි එක්වරක් සිත පහදවා ගැනීමම මරණින් මතු දෙව්ලොව ඉපදීමට හේතුවන පිනකි. මට්ඨ කුණ්ඩලී ආදී බොහෝ දෙනෙකු බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන් දෙව්ලොවට පැමිණි බව දක්වා තිබෙයි. යමෙක් භාවනා කිරීම වශයෙන් නැවත නැවත බුදුගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත්පත් වීම ගැන කියනුම කිම එබැවින් දුකෙන් මිදෙනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කෙරෙත්වා මෛත්‍රී භාවනාව අන්‍යන්ට දුක් නොවනවාට සැප ඇතිවනවාට යහපතක් වනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටුවනවාට අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමැති බව මෛත්‍රියයි අඤ්ඤයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම තවත් ක්‍රමයකින් කියතොත් ස්වකීය චිත්තයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වෙයි. එය නොබෝ කලකින්ම ඵල දැකිය හැකි වන්නා වූ චතුර්ථ ධානය තෙක් ගෙන යා හැක්කා වූ භාවනාවකි. අන්‍යයන්ගේ සැපතට දියුණුවට විරුද්ධ ස්වභාවය වූ ඊර්ෂ්‍යාව උප්පත්තියෙන්ම පිහිටා තිබෙන්නා වූ මේ සත්වයෝ ස්වභාවයෙන්ම අනුන්ගේ යහපතට නොකමැත්තෝය. එබැවින් සත්‍ය වූ මෛත්‍රිය ඇති කර ගැනීම පහසු නොවේයි. Tamanගේ අමුදරු ආදීන්ගේ සැපයට යහපතට කැමැති බවක් මිනිසුන් කෙරෙහි ඇත්තේය. එය මෛත්‍රිය නොව මෛත්‍රියේ මුහුණුවර ඇති රාගයයි. එය මෛත්‍රියට සතුරු ධර්මයකි. වැඩි යුත්තක් නොව දුරු කළ යුත්තකි. අපේ කෙනෙකි අපට හොඳ කෙනෙකි යන ඇල්ම වූ හිතවත් බව රාගයයි. අල්ප මාත්‍ර ඇල්මකදු නැතිව අනුන්ගේ යහපත කැමැති බවම සැබෑ මෛත්‍රියයි. මෛත්‍රියයි වර්ධවාගෙන තමාගේ අමුදරු ආදීන් පිළිබඳ වූ රාගය දියුණු කරන්නට නොයනු සත්‍ය වශයෙන් අනුන් සුවපත් කරවීමේ කැමැත්ත නැතිව සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යයි කොතෙක් කීවත් සිතුවත් එයින් ඵලයක් නොදකිය හැකිය මෛත්‍රිය වනාහි වඩන තැනැත්තාය මෛත්‍රිය කරනු ලබන සත්වයෝය යන දෙපක්ෂයටම ලැබෙන ඵල ඇති භාවනාවකි. දෙපක්ෂයටම ඒ ඵල ලැබෙන්නේ සත්‍ය වූ මෛත්‍රියනි. සත්‍ය වූ මෛත්‍රිය වැඩි යුතු සැටි මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං යනුවෙන් මෛත්‍රී සූත්‍රයේහි වදාරා තිබේ. දරුවාගේ යහපත පිණිස තමාගේ ජීවිතය වුවද පරිත්‍යාග කරන්නා වූ එක් දරුවෙකු ඇති මවක ඒ දරුවාට ඇති හිතවත් බව බඳු වූ මෛත්‍රිය සකල සත්වයන් කෙරෙහි පැවැත්විය යුතු බව එයින් දක්වන ලදී. එය දරුවෙකු ඇති මවකගේ ඒ දරුවාට හිතවත් බව ඇත්ත වශයෙන්ම ඇති අවංක හිතවත් බවකි. එසේ අවංක වූ මෛත්‍රිය වඩතහොත් එයට ලක්වන සත්වයෝ සුවපත් වෙති. එය තමාගෙන් අන්‍යයන්ට ලැබෙන මෛත්‍රී ඵලයයි. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යයි කීමෙන් හා සිතීමෙන් අන්‍යන්ට සුවයක් නොවේ නම් එය හිස් වැඩකි. හිස් නොවන්නට නම් ඇත්ත වශයෙන්ම එයින් අන්‍යන්ට සුවයක් ලැබිය යුතුයමය. සත්‍ය වශයෙන් මෛත්‍රිය කරතොත් එයින් අන්‍යන්ට සුවයක් ලැබෙයි. බොහෝ සතුන් ලක්කොට කරන මෛත්‍රියෙන් ඒ සත්වයන්ට ලැබෙන සුවය අත්‍යල්ප බැවින් එය නොදත හැකිය. එක් පුද්ගලයෙක්ට පමණක් වැඩි වේලාවක් මෙත් වැඩුවහොත් ඒ පුද්ගලයාට ප්‍රකට වන තරමට සුවයක් ඒ පුද්ගලයාට ප්‍රකට වන තරමට සුවයක් ලැබෙයි. හොඳටම ප්‍රකටව සුවය ලැබෙන්නේ රෝගාතුරයන්ටය. යම්කිසි රෝගියෙකුට වැඩි වේලාවක් මෙත් වැඩුවහොත් එයින් ඔහුට ಗುಣ ලැබෙයි. සමහර රෝගියෝ එයින්ම සුව වෙති. එක් සත්වයකට මෙත් වැඩූ කලෙහි එයින් සුවයක් ලැබෙනු දැකීමෙන් බොහෝ සත්වයන්ට මෙත් කිරීමෙන්ද මෛත්‍රී චිත්ත ශක්තියේ හැටියට මද වූ සුවයක් නමුත් ලැබෙන බව පිළිගත යුතුය. එය එසේම පිළිගෙන සත්වයනට යහපතක් කිරීමේ අදහසින් යහපතක් කිරීමක් වශයෙන් මෙත් වැඩීම කළ යුතුය. මෙත් වැඩීම සඳහා භාවිතයට සුදුසු වචන බොහෝය. ඒවායින් එක් වචනයක් හෝ කීපයක් හෝ බොහෝ ගණනක් හෝගෙන තමාගේ කැමැත්තේ හැටියට මෙත් වැඩීම කළ හැකිය. එහෙත් තමාට නොතේරෙන වචන එයට සුදුසු නැත. වෛර නැත්තෝ වෙත්වා දෝමනස්ස නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා යන වචන වලින් මෙහි භාවනා ක්‍රමය දක්වනු ලැබේ. පියදාස නැමැත්තා හට මෙත් කරනවා නම් පියදාස වෛර නැත්තේ වේවා දුම්නස් නැත්තේ වේවා නිදුක් වේවා සුවපත් වේවා යයි මෙත් කරනු පියදාස වෛර නැත්තේ වේවා යන්නෙන් අදහස් කළ යුත්තේ අන්‍යයන් නිසා පියදාසගේ සිතෙහි හටගත් වෛර ඇතනම් ඒවාද පියදාස ගැන අන්‍යයන්ගේ සිතෙහි හටගත් වෛර ඇතනම් ඒවාද පියදාස ගැන අන්‍යයන්ගේ සිත්හි හටගත් වෛර ඇතනම් ඒ වාද නැතිවි අලුත් වෛරද ඇති නොවි පියදාස සම්පූර්ණයෙන් වෛරයන්ගෙන් මිදුණෙක් වේවාය කියාය පියදාසගේ සිත්හි අන්‍යයන් ගැන වෛර ඇතනම් එය ඒ අය දකින සිහිපන අවස්ථාවල පියදාසට ඇතිවන්නේ දොම්නසකි නොසතුටකි එසේම පියදාසට වෛර කරන අන්‍යයන් නිසාද ඔහුට ඇතිවන්නේ ධම්නස්ය. පියදාස ධම්නස් නැත්තේ වේවා යනුවෙන් අදහස් කළ යුත්තේ තමාගේ හා අන්‍යයන්ගේ වෛර නිසා ඇතිවිය හැකි වූද අන් කරුණු නිසා ඇතිවිය හැකි වූද ධම්නස් වලින් මිදී පියදාස සතුටින් වාසය කරන්නෙක් වේවා කියාය. සමූහයකට මෙත් කිරීමේදී වෛර නැත්තෝ වෙත්වා යනුවෙන් අදහස් කරනුයේ ඒ සමූහයට අයත් එක් එක් පුද්ගලයෙකුගේ සිත්හි අන්‍යයන් ගැන ඇති වූද ඇති වන්නා වූද ඒ එක් එක් අයෙකු ගැන අන්‍යයන්ගේ සිත්වල ඇති වූද ඇති වන්නා වූද වෛර වලින් ඒ සෑම දෙනාම මිදෙත්වා කියාය. මෙසේ මෙත් පැතිරවීම සඳහා භාවිත කරන වචනවල වගන්තිවල අර්ථය හොඳින් තේරුම්ගෙන සිය බසින්ම භාවනා කළ යුතුය. මෙම මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙන්ම පහසුවෙන් කළ හැකි භාවනාවකි. එය කරන කලෙහි ද්වේෂය හා නොයවසීමේද වෛරයේද ආදීනව හා මෛත්‍රියෙහි අනුහස්ත සලකා පළමු කොට තමාටම මෛත්‍රිය කරගත යුතුය. සෑම දිනම තමන්ගේ සැපයට තමන්ගේ යහපතට කැමැතියන් වන බැවින් පහසුවෙන් තමාට මෛත්‍රිය කරගත හැකිය. මම වෛර නැත්තේ වෙම්වා, දොම්නස් නැත්තේ වෙම්වා, නිදුක් වෙම්වා සුවපත් වෙම්වා යැයි කීප වාරයක් තමාටම මෛත්‍රිය කරගෙන තමා මෙන්ම අන්‍යන්ද සැපයට කැමැති බව හා දුකට නොකැමැති බවද තමා කෙරෙහි මෙන්ම අන්‍ය සත්වයන් කෙරෙහිද මෛත්‍රී පතුරවන්නට පටන් ගත යුතුය. ධාන ලැබීමේ බලාපොරොත්තු ඇතිව මෙත් වඩන්නවුන් විසින් පටන් ගැනීමේදී හැමතෙම මෙත් වඩන්නට නොගොස් පහසුවෙන් මෛත්‍රිය කළ හැකි එක් යහපත් පුද්ගලයෙකු තෝරාගෙන ඒ තැනැත්තාටම මෛත්‍රිය කළ යුතුය. සාමාන්‍යයෙන් මෙත් වඩන්නවුන් විසින්ද එකවරටම සෑම සතුන්ට මෙත් කරන්නට නොගොස් සත්වයන් කොටස් වලට බෙදාගෙන මතු දැක්වෙන පරිදි මෙත් වැඩිය යුතුය. භාවනා වාක්‍ය මම වෛර නැත්තේ වෙම්වා දොම්නස් නැත්තේ වෙම්වා නිදුක් වෙම්වා සුවපත් වෙම්වා මාගේ හිතවත් වූ වෛර නැත්තෝ වෙත්වා ධම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා මාගේ සතුරෝ වෛර නැත්තෝ වෙත්වා ධම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා මාහට මධ්‍යස්ත සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ධම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සකල සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ධම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා ප්‍රදේශ වශයෙන් මෙත් වැඩිම වෛර නැත්තෝ වෙත්වා යනාදිය යොදාගත යුතුය එසේම මේ ගේ වසන සකල සත්වයෝ පෙයාල මේ වත්තේ නැත්තං ආරාමයේ සකල සත්වයෝ පෙයාල මේ ගමේ නැත්තං නගරයේ සකල සත්වයෝ පෙයාල මේ දිවයිනේ සකල සත්වයෝ පෙයාල මේ දිවයිනෙන් ඔබ වෙසෙන සකල සත්වයෝ පෙයාල සෑම තැනම වෙසෙන සකල සත්වයෝ පෙයාල පොළොවෙහි වෙසෙන සත්වයෝ පෙයාල ජලයේ වෙසෙන සත්වයෝ පෙයාල අහසේ වෙසෙන සත්වයෝ පෙයාල සකල සත්වයෝ පෙයාල දිසා වශයෙන් මෙත් වැඩීම නැගෙනහිර දිග සකල සත්වයෝ දකුණු දිග සකල සත්වයෝ බස්නාහිර දිග උතුරු දිග ගිනිකොන දිග නිරිත වයඹ ඊසාන යට සිටින සකල සත්වයෝ උඩ සිටින සකල සත්වයෝ දස දිසාවේ සිටින සත් සකල සත්වයෝ මේ සියලු කොටස් වලට මෙසේ මෛත්‍රී කරන්න වෛර නැත්තෝ වෙත්වා දොම්නස් නැත්තෝ වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා තම තමන්ගේ කැමැත්තේ හැටියට මෙසේ නැවත නොයෙක් ක්‍රමවලට සත්වයන් කොටස් කොට මෙත් වැඩිය හැකිය. කෙසේ කළත් වරදක් නැත. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යන වගන්ති තුනෙන් මෙත් වැඩීමද යහපති. මෙත් වැඩීමේ අනුහස් මෙත් වැඩීමේ අනුහස් 11ක් ඇති බව අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේ මෛත්‍රී සූත්‍රයේ දක්වා තිබේ. ඒ මෙසේය. 1. ගෙරවීම, දත් සැපීම, කෙඳිරීම, නන් දෙඩවීම, ඒ මේ අත පෙරලීම ආදියෙන් තොරව සැපසේ නින්ද යාම. 2. කෙඳිරීම ඈනුම්මැරීම්, ඇඟමැලි කැඩීම් ආදියෙන් තොරව පද්මයක් පුබුදුවන්නාක් මෙන් සැපසේ නින්දෙන් පිබිදීම සර්පයන්ට ඇතුන්ට හොරුන්ට සතුරන්ට හසුවීම ආදී නපුරු ස්වප්න එවත් හීන නොදැකීම හතර ගෙල පැලැඳි මුතු මෙන් පද්මයක් මෙන් සෑම මිනිසුන්ටම ප්‍රියයෙකු වීම පහ විශාක ස්තවීරයන් මෙන් දෙවියන්ට ප්‍රියයෙකු වීම හය දෙවියන් විසින් ආදරයෙන් ආරක්ෂා කරනු ලැබීම හත ගින්නෙන් හා විෂයෙන්ද ආයුධ වලින්ද අනතුරු නොලැබීම 8 වහා සිත සමාධියට එනම් එකඟ බවට පැමිණීම. නමය මුහුණේ පැහැය බැබලීම දහය නුමුලාව කාලක්‍රියා කරන්නට ලැබීම එකොළහ මෛත්‍රී ධානය උපදවාගත් තැනැත්තාහට ඒ ජාතියේදීම රහත් නොවිය හැකිනම් මරණින් මතු බඹලොවට යා හැකිවීම යන මේ 11 මෛත්‍රියේ ආනිසංසයෝය මෙත් වඩන්නා වූ විශාක ඉස්තවීරයන් වහන්සේ සිතුල් පව්වේ විහාරයක හාර මසක් වැස පසුදින අන්තනකට වන්නට සිතා රාත්‍රියේ සැතපුණු කල්හි එහි ගසක වෙසෙන දෙවියෙක් උන්වහන්සේගෙන් වෙන්වීම ගැන ශෝකයෙන් විහාරයේ පඩිපෙළක උඩ සිට හැඬුවේය. මෙත් වඩමින් වනයේ විසූ සාම කුමාරයාණන් හා ඒ වනයෙහි විසූ සිංහ ව්‍යාඝ්‍ර ආදී ඡණ්ඩ මුර්ගයෝද මිතුරුව වාසය කළෝය. සිරිමා නැමැති ගණිකාව විසින් හිස මත හෙළූ උණු තෙලින් මෙත් සිතින් විසූ උත්තරා උපාසිකාවගේ හිස නොදැවුණේය. උදේන රජු විසින් සාමාවතී දේවිය ප්‍රධාන කොට ඇති 500ක් ස්ත්‍රීන් පෙළට හිටුවා එක ඊ පහරින්ම මරණු පිණිස විද යැවූ ඊය ඔවුන්ගේ මෛත්‍රී බලයෙන් පොල් කොලයක්සේම බිම වැටුණේය. අප මහ බෝසතාණන් වහන්සේ එක් જાතියකදී හත් වසක් මෙත් වඩා ඒ පිනෙන් හත් කපක් මිනිස් ලොවට නොපැමිණ බඹලොව විසූහ 37 වරක් සක්දේව් රජ වූහ වාරසිය ගණනක් සක්විති රජ වූහ බොහෝ ಜಾතිවල දඹදිව අග රජු වූහ සේයථාපි භික්ඛවේ රත්ත්‍යා පච්චූස සමයං ඕසදී තාරකා බාසතෝ ච තපතේ ච විරෝචති ච එවමෙව කෝ භික්ඛ යේනි කාණීචි ඕපයි කාණි පඤ්ඤ කිරිය වත්තුනි සබ්බානි තානි මෙත්තාය චේතෝ විමුක්තියා කාලං නග්ගති සෝලසින් මෙත්තා ඒව තානි චේතෝ විමුක්ති වාසතේච තපතේච විරෝචති ච තේරුම මහණෙනි රාත්‍රියේ අවසාන කාලය වූ බලවත් උදෑසන කාලයේ ඖෂධී තාරකාව යම්සේ ආලෝකවත්ව බබලාද මහණෙනි එපරිද්දෙන් මෙත්තෝ චේතෝ විමුක්තිය බබලා භවභෝග සම්පත් ගෙන දෙන්නා වූ යම් කිසි පුණ්‍ය ක්‍රියා වස්තුහු වෙද්ද ඒ සියල්ලෝම මෙත්තා චේතෝ විමුක්තියේ සොලස්වන කලාව පමණට නොඅගනාහ මේ චේතෝ විමුක්තියම ඒවා ඉක්මවා ආලෝකවත්ව බබලාය යනුෙහි තේරුමයි. තවද මෙත් වඩන භික්ෂුවට දෙන්නා වූ දානය දායකයාට විශේෂයෙන්ම මහත්ඵල වන බවද මෙත් වඩන භික්ෂුවට සිව්පසයෙන් උවටන් කරන දායකයා මහා සාගරයේ ජලස්කන්ධයේසේ මහත් වූ පුඤ්ඤස්කන්ධයක් ලබන බවද මෙත් වඩන භික්ෂුව සිව්පසයේ සපේන දායකයන්ට ණයකාරයෙකු නොවි රහතන් වහන්සේ කෙනෙකු මෙන් ස්වාමීත්වයෙන් සිව්පසය වළඳන බවද මේ ගාථාවෙන් පැහැදිලි වේ. අච්චරෝ සංඝාත මත්තම්පි චේ භික්ඛවේ භික්ඛු මෙත්තානං චිත්තං ආසේවති අයං උච්චති භික්ඛවේ භික්ඛු අරිච්ච අරිත්තජ්ජනෝ විහරති සත්තු සාසනකාරෝ ඕවාද පටිකාරෝ අමෝගං රට්ඨපිණ්ඩං බුඤ්ජති කෝපන වාදෝ යේනං බහුලීකරොන්ති මෙසේ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශිතය ඒ ගාථාවේ පද ගැලපුම මහණෙනි යම් මහණෙක් ඇසුරු සැනක් පමණ කාලයක් හීමුත් මෛත්‍රී චිත්තේ සේවනය කෙරේද මහණෙනි ඒ මහත් ධානයෙන් නොහිස්ව වාසය කරන්නේ යයිද ශාස්ත්‍රූන් වහන්සේගේ අවවාදයේ පිළිපදින්නේ යයිද රටුන් දෙන ආහාර නොසිස් කොට වළඳන්නේ යයිද කියනු ලැබේ. යම් කෙනෙක් ඒ මෛත්‍රිය බොහෝ කොට කෙරෙත් නම් ඔවුන් ගැන කියනුම කවරේද යනු එහි තේරුමයි. ඒකාම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ මෙත්තායති කුසලී තේන හෝති සබ්බේච පානේ මනුසානුකම්පී පහුතමයයෝ පකරෝති පුඤ්ඤං ඉදින් අදුෂ්ට චිත්තයෙන් එක් සත්වයකට හත්ද මෙත් කෙරේ නම් එයින් පින් ඇත්තේ වෙයි සකල සත්වයන්ට සිතින් අනුකම්පා කරන්නා වූ හෙවත් මෙත් කරන්නා වූ ආර්යතමේ බොහෝ පින් කරන්නේය යනු එහි තේරුමයි පිළිකුල් භාවනාව පිළිකුල් භාවනාව යනු කෙස්ලොම් ආදී කොටස් පිළිබඳ භාවනාවයි. එයට අසුභ භාවනාවය, කායගත සති සතිපට්ඨාන භාවනාවය, කොට්ඨාස භාවනාව යන නම්ද වෙයි. එය වනාහි බුද්ධෝත්පාද කාලවල පමණක් ඇත්තා වූ අඤ්‍ය තීර්ථකයන්ට අවිෂය වූ බෞද්ධයන්ගේම භාවනාවකි. තථාගතයන් වහන්සේ විසින් නොඑක් ආයුරින් වර්ණනා කළා වූද භාවනාවකි. මේ බුදුසසුනේහි ඒ භාවනාව කොට රහත්ව නිවන් දුටුවෝ ඊතා බොහෝ වූහ. බුද්ධ කාලයේ පටන් අද දක්වා බොහෝ ශ්‍රාවකයන් පුරුදු කළ භාවනාවද එයයි. බඹයක් පමණ වූ මේ මිනිස් කොටස් තිස් දෙකකින් යුක්තය එක කෙස් ලොම් නිය දත් සමය දෙක මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු ය තුන හදවත අක්මාව දලබුව ඇලදිව හෘදය වස්තුවය හතර අතුනුය අතුනු බහන්්‍ය ආහාරය මල මොලය පහ පිත සෙම සරව ලේ දහඩිය මේද තෙලය අය කඳුලිය වරුණු තෙල්ය කෙල සොටු සඳ මිදුළු මුත්‍ර ය මේ දෙතිස ශරීරයේ කොටස්ය. මේ භාවනාව කරන කලෙහි කොටස්වල පැහැය, සටහන, පිහිටි දිශාව, පිහිටි ස්ථානය, පරියන්ත පරිච්ඡේදය යන කරුණු පහ හා වර්ණය, සටහන, ගන්ධය, නිශ්‍රේය, අවකාශය යන මොවුන්ගේ වශයෙන් පිළිකුල් බවද සජ්ජායනා කරමින් භාවනා කළේතිය. සජ්ජායනා කිරීම නම් ඇසෙනසේ කීමය. ඉමස්මින් ඊ පටික්කුල මනසිකාර කම්මට්ටානේ යෝපි තේපි තේපිටකෝ හෝති තේනාපි මනසිකාර කාලේ පටමං වාචාය සජ්ජායෝ කාතබ්බෝ යයි මේ පටික්කුල මානසිකාර කර්මස්ථානය ත්‍රිපිටක දරයකු විසින් වුවද සජ්ජායනා කරමින්ම භාවනා කළ යුතු බව දක්වා තිබෙයි. එබැවින් සිතින් මෙනෙහි කිරීමම ප්‍රමාණමත් වෙතයි වරදවා නොගත යුතුය. කොටස් දෙතිසක් පිළිබඳ වූ මේ භාවනා ක්‍රමය ඊතා දීර්ඝ බැවින් එකවර උගෙන එකටම භාවනා කිරීම දුෂ්කර බැවින් කොටස් දෙතිස වර්ග 6කට බෙදා භාවනා කිරීමට નિયમિતය. මෙහි කොටස් දෙතිස දැක් වූ තන අංක යොදා ඇත්තේ ඒවා වර්ග කර යුතු ආකාරයටයි. එහි කොටස් 5 බැගින් නැති වර්ග 4ක් හා කොටස් 6 බැගින් නැති වර්ග දෙකක්ද ඇත. භාවනා කිරීමේදී පළමුවන වර්ගය අනුලෝම වශයෙන් එනම් මුල සිට 8 දක්වා අග දක්වා කියන ක්‍රමයෙන් පස් දිනක් භාවනා කළ යුතුය. ප්‍රතිලෝම වශයෙන් එනම් අගපටන් මුලට කියන ක්‍රමයෙන් පස් දිනක් භාවනා කළ යුතුය. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පස් දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති මස් ආදී කොට ඇති දෙවන වර්ගය උගෙන කියන ලද පරිදි එක් එක් ආකාරයෙන් 5 දින බැගින් 15 දිනක් භාවනා කළ යුතුය. ඒ වර්ග දෙක භාවනා කිරීමට මාසක් ගත වෙයි. දෙවන මාසයේදී ඒ වර්ග දෙකම එක්කොට එක් එක් ආකාරයෙන් 5 දින බැගින් 15 දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති හදවත ආදී කොටස් ඇති තුන්වන වර්ගය උගෙන කියන ලද පරිදි 15 දිනක් භාවනා කළ යුතුය. තුන්වන මාසයේදී පළමු භාවනා කළ වර්ග තුනම එක්කොට තුන් ආකාරයෙන් 15 දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති අතුණු ආදී කොට ඇති හතරවන වර්ගයේගෙන තුන් ආකාරයෙන් 15 දිනක් භාවනා කළ යුතුය. හතරවන මාසයේදී පසු කළ වර්ග හතරම එක්කොට කියන ලද පරිදි 15 දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති පිත ආදී කොට ඇති පස්වන වර්ගයගෙන තුන් ආකාරයෙන් දින 15ක් භාවනා කළ යුතුය. පස්වන මාසයේදී පසු කළ වර්ග පහම එක්කොට තුන් ආකාරයෙන් 15 දිනක් භාවනා කළ යුතුය. ඉක්බිති 6 වන කොටස උගෙන කියන ලද පරිදි 15 දිනක් භාවනා කළ යුතුය. 6 වන මාසයේදී කොටස් දෙතිසම එක් කොට තුන් ආකාරයෙන් 15 දිනක් භාවනා කළ යුතුය. භාවනාව සම්පූර්ණ කිරීමට පස්මස් 15 දිනක් ගතවන්නේය. මේ කාලයේදී භාවනා කරන වේලාව දිනකට පැයකට වඩා අඩු නොවිය යුතුය. මුලින් පටන් ගත්තාම නැවතීමක් නැතිව අග දක්වාද අගින් පටන් ගත්තාම පැකිලීමක් නැතිව මුල දක්වාද මෙනෙහි කළ හැකි වේ නම් ඒ භාවනාව ප්‍රගුණ වූ හැටියට සැලකිය යුතුය. ඉන්පසු සජ්ජායනාව හැර මෙනෙහි කිරීම පමණක් ඉදිරියට කරගෙන යා යුතුය. කොටස් හොඳින් නොවැටහේ නම් කියන ලද පරිදි නැවතත් පස් මස් පසළොස් දිනක් සජ්ජායනා කළ යුතුය. ශරීරයේ දිසා වශයෙන් බෙදෙන කල්හි නාභිය හෙවත් පෙකණිය මධ්‍යස්ථානීය වශයෙන් ගනු ලැබේ. භාවනා වාක්‍යයේදී හෙට්ටිම දිසාව එනම් යට දිගය යයි කියනුවේ නාභියෙන් යට කොටසයි. උපරිම දිශාවෙහිවත් උඩ දිගයයි කියනුයේ නාභියෙන් උඩ කොටසටය. භාවනා වාක්‍ය මෙය පාඩම් කරගෙන භාවනා කරනු. පළමුවන පසළොස් දින භාවනා ක්‍රමය. 1. මේ ශරීරයේහි කේශයෝ කළු වූ වට වූ දික් වූ මතු දිශාවෙහි පිහිටියා වූ ඉස්කබල වසා සිටින හැමෙහි පිහිටියා වූ යටින් වියට අගක් පමණ සම තුලට වැද සිටින මුල් වලින් හා උඩින් අහසින්ද සරසින් ඔවුනොවුන්ගෙන්ද වටෙමුණු වෙන් වුණු කුණප කොට්ටාසයකි. ඒ කේශයෝ පැහැයෙන්ද සටහනින්ද ගඳින්ද නිශ්වයෙන්ද අවකාශයෙන්ද පිළිකුල්ය. මතු දැක්වෙන කොටස් වලටද මේ පස් ආකාරයෙන් පිළිකුල් බව යොදා සජ්ජායනා කරනු. දෙක මේ ශරීරයේ ලෝමයෝ මදක් කළු වූ කුඩා වූ මල් බඳු සටහන් නැත්තා වූ දෙදිසාවෙහිම පිහිටියා වූ ශරීරය වසා සිටින හැමෙහි පිහිටියා වූ යටින් සමට වැදී තිබෙන මුල් වලින් හා උඩින් අහසින්ද වෙන් වූ කුණප කොටාසයකි. 3. මේ ශරීරයේහි නිය සුදු වූ මාළු කොට මාළු කොරල බඳු සටහන් නැත්තා වූ දෙදිශා විහිම හටගත්තා වූ ඇඟිලි අග පිහිටියා වූ තුන් පසකින් ඇඟිලි අග මසින් හා යටින් ඇඟිලි අග මසින් හා උඩින් ආකාශයෙන්ද වෙන් වූ කුණප කොටාසයකි. 4. මේ ශරීරයේ දත් සුදු වූ කලගෙඩි ගැටියක සිට වූ ලබුයට පෙලක් වැනි වූ උඩු දිග පිහිටියා වූ හකුවට දෙකෙහි පිහිටියා වූ යටින් හකු ඇටයේ පිහිටි මුල් වලින් හා උඩින් අහසින්ද සිරසින් ඔවුනොවුන්ගෙන්මද වෙන් වූ කුණප කොට්ටාසයකි. පහ මේ ශරීරයේ හැම කළු සුදු ඈ ද නොඑක් පහ ඇත්තා වූ රූපයක් වසා සිටින හැට්ටයක් බඳු වූ දෙදිශාවෙහිම හටගත්තා වූ ශරීරය වසා සිටියා වූ යටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන්ද වෙන් වූ කුණප කොට්ටාසයකි. කෙස් වලින් පටන්ගෙන හැම දක්වා පිළිවෙලින් සජ්ජායනා කිරීම මෙනෙහි කිරීම අනුලෝම ක්‍රමයයි. සමින් පටන්ගෙන කෙස් දක්වා ආපසු සජ්ජායනා කිරීම ප්‍රතිලෝම ක්‍රමයයි. මුල පටන් අගටත් අග පටන් මුලටත් සජ්ජායනා කිරීම අනුලෝම ප්‍රතිලෝම ක්‍රමයයි. දෙවන 15 දින භාවනා ක්‍රමය. 1. මේ ශරීරයේ මස් රත් පැහැ ඇත්තා වූ වට බව දිග බව පැතලි බව ආදී නොඑක් සටහන් නැත්තා වූ දෙදිශාවෙහිම ඇත්තා වූ 300ක් පමණ ඇටවල පිහිටියා වූ යටි නැටවලින්ද උඩින් හැමෙන්ද සිරසින් මස් පිඩු වලින්ද වෙන් වූ කුණප කොට්ටාසයකි දෙක මේ ශරීරයේ නහර සුදු වූ ගසක් වෙලා සිටින කොළ සැලුණු වැල් සමූහයක් බඳු වූ දෙදිශා වෙහිම හටගත්තා වූ ඇට බැඳගෙන පිහිටියා වූ ඇටවලින් හා මස්වලින් වෙන් වූ කුණප කොට්ටාසයකි. 3. මේ ශරීරයේ ඇට සුදු වූ දික් බව, වට බව, පැතලි බව ආදී නොඑක් සටහන් නැත්තා වූ දෙදිශා විහිම හටගත්තා වූ මුළු සිරුරෙහිම එකිනෙක මත පිහිටියා වූ යටින් ඇට මිදුරු වලින් හා උඩින් හා සිරසින් මස් වලින් හා ඔවුනෝන්ගේ අක්මුල් වලින් වෙන් වූ කුණප කොට්ටාසයකි. මේ ශරීරයේ වකුගඩුව මදක් රත් පැහැ ඇත්තා වූ එක නටුවෙහි හටගත් අඹගෙඩි දෙකක් බඳු වූ මතු දිශාවෙහි හටගත්තා වූ ගල වලුයෙන් නික්ම ගොස් දෙකට බෙදී ගිය නහර දෙකක් පිහිටියා වූ එහිම කෙලවරින් වෙන් වූ කුණප කොට්ටාසයකි තුන්වන 15 වන දින තුන්වන 15 දිනයේ කියන ලද වර්ග දෙක එක්කොට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පස් දින බැගින් භාවනා කරනු. හතරවන 15 දිනයේ භාවනා ක්‍රමය 1 මේ ශරීරයේ හදවත මදක් රත් පැහැ ඇත්තා වූ යටිකුරු කොට තැබූ නෙළුම් කැකුලක් බඳු සටහන් ඇත්තා වූ මතු දිශාවේ හටගත්තා වූ සිරුර තුල දෙතන අතර පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි දෙක මේ ශරීරයේ අක්මාව මදක් රත් පැහැ ඇත්තා වූ කොබොල්ලීල පතකට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවේ පිහිටියා වූ දෙතන අතර දකුණු පස පිහිටියා වූ එහිම කෙලවරින් වෙන් වූ කුණප කොට්ටාසයකි. 3. මේ ශරීරයේ දලබුව සුදු පැහැ ඇත්තා වූ වස්ත්‍රයක් බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ හදවත සහ අක්මාව වසා සිටියා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 4 මේ ශරීරයේ බඩ දිව නිල් පැහැ ඇත්තා වූ වස්සිකුගේ දිව බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ හදවතට වම්පසින් පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි පහ මේ ශරීරයේ පපු මස රත් වූ නොසම කොට කඩන ලද රොටි කැබලි කීපයක් බඳු සටහන ඇත්තා වූ මතු දිසාවෙහි හටගත්තා වූ පපුව තුල එල්ලී තිබෙන්නා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. පෙනහල්ල යනුද මෙයට නමකි. ඇතුළත පිහිටි කොටස්වල හැටි ඡායාරූප ආදිය බලා තේරුම් ගත යුතුය. පස්වන පසළොස් දිනයේදී කෙස්වල පටන් බඩදිවතෙක් ඇති කොටස් 15 එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු. හයවන පසළොස් දින භාවනා ක්‍රමය. මේ එක මේ ශරීරයේ අතුණු සුදු වූ ලේ ඔරුවක දරණ ගසාලු හිස සුන් සර්ප ශරීරයක් බඳු වූ දෙදිසා වෙහිම හටගත්තා වූ ගලවලුයෙහි පටන් ගුදය දක්වා ශරීරය තුල පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි දෙක මේ ශරීරයේ අතුණු බහන් සුදු වූ හෙල් මැලි මුල් බඳු සටහන ඇත්තා වූ දෙදිසාවෙහිම හටගත්තා වූ නැමුණු තැන්වලින් බඩවැල බැඳගෙන එය අතර පිහිටියා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි 3 මේ ශරීරයේ නොපැසුණු ආහාරය වැළඳූ ආහාරයේ පැහැයම ඇත්තා වූ පෙරහනක් ලිහිල් කොට බැඳී සහල් බඳු වූ మතු දිසාවෙහි ඇත්තා වූ උදරෙහි පිහිටියා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 4. මේ ශරීරයේ මල පඳු පැහැ ඇත්තා වූ හුන පුරුකක ලූ පඳුවන් මැටි බඳු වූ යටි දිග හටගත්තා වූ පක්වාශේහි පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. පා මේ ශරීරයේ මොළය සුදු වූ හිස් කබලට බඳු සටහන ඇත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ හිස් කබල තුල පිහිටියා වූ එහි පරියන්තයෙන් හා හිස් කබලේ යටිපසින් වෙන් වූ කුණප කොට්ටාසයකි. මෙය 15 දිනක් භාවනා කොට හත්වන 15 දිනෙහි කෙස්හි පටන් මොලය දක්වා ඇති කොටස් සියල්ලම එක් කොට කියන ලද පරිදි තුන් ආකාරයෙන් භාවනා කරනු. අටවන පසළොස් දිනයේ භාවනා ක්‍රමය. 1. මේ ශරීරයේ බද්ධ පිත්තය එනම් කෝෂයේහි පිහිටි පිත බොල් මී තෙල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයට බඳු සටහන් නැත්තා වූ මතු දිශාවෙහි හටගත්තා වූ වැටකොළු කරලක් බඳු වූ පිත්කෝෂයේහි පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොටාසයකි අබද්ධ පිත්තය එනම් ශරීරයේ පැතිර සිටින අපිත මැලවුණු රණවරා මල් පැහැ ඇත්තා වූ පිහිටි ස්ථානයන්ට බඳු සටහන ඇත්තා වූ දෙදෙසාවෙහිම හටගත්තා වූ සකල ශරීරයේ පැතිර පවත්නා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. දෙක මේ ශරීරයේ සෙම සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිසාවේ හටගත්තා වූ උදර පටලයේ පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. මේ ශරීරයේ සැරව මදක් සුදු වූ පිහිටි තැනට බඳු සටහන් නැත්තා වූ දෙදිසාවේම හටගත්තා වූ ගෙඩි වනවල පිහිටියා වූ එහිම පරයන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 4. මේ ශරීරයේ ලේ රතු වූ පිහිටි තැනට බඳු සටහන් නැත්තා වූ දෙදිසා වෙහිම හටගත්තා වූ ගමන් කරමින් පවත්නා වූ එහිම කෙලවරින් කෙලවර වලින් වෙන් වූ කුණප කොටාසයකි. පහ මේ ශරීරයේ දහඩිය තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ දෙදිසා වෙහිම හටගත්තා වූ රෝම කූපයෙන් පුරා සිටින්නා වූ එහිම කෙලවර වලින් වෙන් වූ කුණප කොට්ටාසයකි. 6. මේ ශරීරයේ මේද තෙල කහපහ ඇත්තා වූ වස්ත්‍රයකට බඳු සටහන ඇත්තා වූ දෙදිසා විහිම හටගත්තා වූ සම් මස් දෙක අතර පිහිටියා වූ උඩින් සමින් හා යටින් මසින්ද වෙන් වූ කුණප කොට්ටාසයකි. නවවන පසළොස් දිනයේදී කී සියල්ල එක්කොට තුන් ආකාරයෙන් භාවනා කරනු. දසවන පසළොස් දිනයේ භාවනා ක්‍රමය 1 මේ ශරීරයේ කඳුළු තල තෙල් පැහැ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිසාවෙහි හටගත්තා වූ ඇස්වල පිරී සිටින්නා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි දෙක මේ ශරීරයේ වුරුණු තෙල පොල් තෙල් පැහැ ඇත්තා වූ දිය මතුයෙහි කැරකෙන තෙල් බින්දු බඳු සටහන ඇත්තා වූ දෙදිසාවෙහිම හටගත්තා වූ අතුල් පතුල් පිහිටි අලු පිටිපතුල් නල්ල පැහැ නැහැ උරහිස් යන තැන්වල පිහිටියා වූ එහිම පරියන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. තුන මේ ශරීරයේ කෙල පෙනපැහ ඇත්තා වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිසාවෙහි හටගත්තා වූ මුව තුල පිහිටියා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 4. මේ ශරීරයේ හොටු සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ මතු දිසාවෙහි හටගත්තා වූ නාස්පුඩු පුරා සිටින්නා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි. 5. මේ ශරීරයේ සඳ මිදුළු සුදු වූ පිහිටි තැනට බඳු සටහන ඇත්තා වූ දෙදිසා වෙහිම හටගත්තා වූ ඇට සන්දිවල පිහිටියා වූ එහිම පර්යන්තයෙන් වෙන් වූ කුණප කොට්ටාසයකි 6 මේ ශරීරයේ මුත්‍ර තල තෙල් පැහැ ඇත්තා වූ මුව යටිගුරු කොට තැබූ කුඩා කලයක දියබඳු සටහන ඇත්තා වූ යටි දිසාවෙහි හටගත්තා වූ වස්තිකෝෂයේහි පිහිටියා වූ වස්තිකෝෂයේ යටිපසින් වෙන් වූ කුණප කොට්ටාසයකි. 11 වන 15 දිනේදී සියල්ල එක්කොට තුන් ආකාරයෙන් භාවනා කරන කියන ලද පරිදි පස්මස් 15 දිනක් භාවනාව සජ්ජායනා කළ කලෙහි එය ප්‍රගුණ වී නම් කොටස් මනාකොට වැටහෙන්නට පටන් ගත්තේ නම් සජ්ජායනාව නවත්වා කොටස් මෙනෙහි කරන්නට පටන් ගත යුතුය. මෙනෙහි කිරීම පිළිබඳ කාල නියමයක් නැත. භාවනාවෙන් යම්කිසි ඵලයක් ලැබෙන තුරුම නොනවත්වා එය කරගෙන යා යුතුය. කොටස් දෙතිසම හොඳින් නොවැටහෙනම් නොවැටහෙන කොටස් හැරදමා වැටෙන කොටස්වල මානසිකාරය පැවැත්විය යුතුය. ධ්‍යාන ලැබීම මේ භාවනාවේ අවසානයයි. අනලසව ක්‍රමානුකූලව භාවනාව කරගෙන යන කලෙහි හේතු සම්පත් ඇතියවුන්ට ධ්‍යාන ලැබේ. හේතු සම්පත් නැතියවුන්ට දැන් කරන භාවනාව ස්වර්ග සම්පත් ප්‍රතිලාභයට හා අනාගත භවයන්හි ධාන ලැබීමටද හේතු වන්නේය. විදර්ශනා භාවනාව ලෝකෝත්තර මාර්ගඵලයන්ට පැමිණ කෙලසුන් නසා නිවන් දැකිය හැකිවන භාවනාව විදර්ශනා භාවනාවයි. සමත භාවනාවෙන් සිදු කළ හැකි උසස් දෙය ධාන ලබා මරණින් මතු බඹලොව ඉපදීමය. සමත භාවනාවෙන් සමාධිය දියුණු කරගත කලෙහි විදසුන් වඩා මගඵල ලැබීම පහසුය. සමාධිය නැති තැනැත්තාට එය අපහසුය. එබැවින් බොහෝ යෝගීහු පළමු කොට සමත භාවනාවක් කොට සමාධිය හා ශ්‍රද්ධා ආදිය දියුණු තියුණු කරගෙන පසුව විදර්ශනා කරති. ප්‍රථමයෙන් සමත භාවනාව කොට විදසුන් වඩා නිවන් දුටුවෝ බොහෝ වූහ. විදර්ශනා භාවනාව යනු නාම රූපයන්ගේ වෙන්වෙන් වූ ලක්ෂණ හා අනිත්‍ය ආදී ලක්ෂණ තුනද දක්නා ඥානය දියුණු කිරීමයි. එය දියුණු කරනුයේ නැවත නැවත අනිත්‍ය ආදී ලක්ෂණයන් සිහි කිරීමෙනි. ඒ සිහි කිරීමට භාවනා කිරීම යයිද කියනු ලැබේ. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණයයි සංස්කාරයන්ගේ ලක්ෂණ තුනකි. අනිත්‍ය ලක්ෂණය යනු සෑම කල්හිම නොපවත්නා බවය. කලක් පැවති නැසෙන බවය. දුක්ඛ ලක්ෂණය යනු පීඩා කරන්නා වූ රිදවන්නා වූ ස්වභාවයයි. අනාත්ම ලක්ෂණය යනු ආත්ම නොවන බවය. හෙවත් කිසිවෙකුගේ කැමැත්ත අනුව නොපවත්නා බවය. පිළිකුල් භාවනාව පහසුවෙන්ම විදර්ශනා මාර්ගයට හරවා ගත හැකි භාවනාවකි. පිළිකුල් භාවනාවේ මාර්ගයෙන් නිවන් දකිනු කැමැති පින්වතා විසින් ඉහත කී පරිදි පස්මස් 15 දිනක් පිළිකුල් භාවනාව සජ්ජායනය කර ඒ ප්‍රගුණ කරගෙන ඒ ශාරීරික කොට්ටාසයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණත්‍රය මෙනෙහි කරන්නට පටන් ගත යුතුය. හිසකේ සෑම කල්හිම නොනැසී පවත්නා දෙයක් නොව කාලයකදී වෙනසකට පැමිණෙන්නා වූද තවත් කලකදී සම්පූර්ණයෙන් නැතිවන්නා වූද දෙයකි. එය එහි අනිත්‍ය ලක්ෂණයයි. වරින් වර කැපීම, තෙල් ගෑම, පීරීම, සෝදා පිරිසිදු කිරීම, උකුණන් නැති කර ගැනීම යන මේවා හිසකේ ඇත්තහුට එයින් වන්නා වූ දුක්ය. පැසීම, ගැලවී යාම යන මේවාද හිසකේ නිසා ඇතිවන දුක්ය. ඒ දුක් නිතර නිතර කෙස් හිමියාට ඇති කර දෙන බව හිස් කෙස්වල දුක්ඛ ලක්ෂණයයි. කොට කර කැපූ හිසකේ දික් නොවන ලෙසටද කළු හිසකේ කිසිවෙකුට නොපැවැත්විය හැකිය. ස්වභාව ධර්මයේ හැටියට මිස කිසිවෙකුගේ අදහසේ හැටියට හිසකෙස්වල නොපවත්නා ස්වභාවය හා දැනුමක් නැති වුවද ඒවායේ අනාත්ම ලක්ෂණයයි. එසේ සියලු කොටස්වලම අනිත්‍ය ආදී ලක්ෂණත්‍රය සලකමින් මෙසේ භාවනා කරනු භාවනා වාක්‍ය මේ ශරීරයේ කේසයෝ විකාරයට පැමිණෙන බැවින්ද නැසෙන බැවින්ද අනිත්‍යයෝය කෙස් හිමියාට කෙස් වලට ඇලුම් කරන්නාහට පීඩා කරන බැවින් දුක්ඛයෝය කිසිවෙකුගේ වසඟෙහි නොපවත්නා බැවින් අනාත්මයෝය මේ ශරීරයේ ලෝමයේ නැසන බැවින් අනිත්‍යයෝය. හිමියාට පීඩා කරන බැවින් දුක්ඛයෝය. කිසිවෙකුගේ වශයෙහි නොපවත්නා බැවින් අනාත්මයෝය. නිය දත් සම් ආදී ඉතිරි කොටස් ගැන එසේම වාක්‍ය යොදා භාවනා කරනු. කොටස් සමූහය සකල ශරීරය ගැනද භාවනා කරනු. ශරීරය ගැන කරන භාවනාව රූප භාවනාවයි. ශරීරය වූ රූප සමූහයෝ හෙවත් රූපස්කන්ධයාගේ ලක්ෂණත්‍රය වැටහුණු පසු ශරීරය හසුරුවමින් ශරීරය ඇසුරු කරගෙන පවත්නා වූ වේදනා සංඥා සංස්කාර විඥාන යන නාමස්කන්ධ හතරද සොයාගෙන තේරුම්ගෙන ඒවායේ අනිත්‍ය ආදී ලක්ෂණ පිළිබඳවද මේ ශරීරය ඇසුරු කර පවත්නා වූ නාමයෝ බිඳි බිඳි යන බැවින් නොපවත්නා බැවින් අනිත්‍යයෝය පීඩා කරන බැවින් දුක්ඛයෝය කිසිවෙකුගේ වසඟෙහි නොපවත්නා බැවින් අනාත්මයෝයයි භාවනා කරනු නාම රූප දෙකම එක්කොටගෙන සකල සංස්කාරයෝම අනිත්‍යයෝය දුක්ඛයෝය අනාත්මයෝයයි භාවනා කරනු මෙසේ භාවනා කිරීමෙන් වන්නේද සාමාන්‍යයෙන් විදර්ශනා භාවනාව සසරට පුරුදු වීම පමණකි කිසිම තේරුමක් නැතිව යම්කිසි වගන්තියක් පාඩම් කරගෙන භාවනා කරමියයි කියන්නාහට ලැබෙන ඵලයක් නැත විදර්ශනා භාවනාව මනාකොට කරනු කැමැත්තෝ මෙම කත්රුන් වහන්සේගේම පොතක් වූ විදර්ශනා භාවනා ක්‍රමය බලා භාවනා කරෙත්වා මරණානුස්සති භාවනාව උදා වූ තැන පටන් මොහතකදු නොනවති අස්තය කරා යන හිරුමෙන් සත්වයෝද උපන්තන පටන් නැවතීමක් නැතිව මරණය කරා ගමන් කරන්නෝය. නොබරන ජීවිතයක් ඇති සත්වයෙක් නැත. කවර අවස්ථාවකදී වුවද ජීවිතය නැති විය හැකිය. එය ඊතා දුබල දෙයකි. දුබල වූ නැසන ස්වභාවය ඇති ජීවිතය පිට්ටනියක් මැද ආවරණයක් නැතිව දැල්වෙන පහනක් බඳුය. උදයේ තන අග එල්ලෙන පිනිබිදක් වැනිය. දියෙහි ඇඳි ඉරක් වැනිය දිය බුබුලක් වැනිය පෙන පිඩක් වැනිය මැටි බඳුනක් බඳුය පිනිබිඳු ආදිය බිඳීමෙන් කෙලවර වන්නාක් මෙන් ජීවිතයේද ඒකාන්තයෙන් මරණයෙන් කෙලවර වන්නේය සත්වයන්ට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ මරණය නැවත නැවත මෙනෙහි කිරීම මරණානුස්සති භාවනාවයි මතු දැක්වෙන වාක්‍ය පාඩම් කරගෙන භාවනා කරනු. භාවනා වාක්‍ය ජීවිතය අස්තිරය මරණය නියතය සත්වයන්ගේ ජීවිතය මරණින් කෙලවර වන්නේමය මමද මැරෙන්නෙමි මාගේ ජීවිතයද මරණින් කෙලවර වන්නේය සත්වයෝ මරණය අරගෙනම උපදින්නෝය මරණය අරගෙන උපන් සත්වයෝ උදා වූ තන් පටන් මොහතකදු නොනවති අස්තේ කරා යන හිරුමෙන් උපන් තන පටන් නොනවති මරණය කරා ගමන් කරයි මමද මරණය ගැන උපන්නෙමි මමද දිවාරය දෙකෙහි නොනවති මරණය කරා ගමන් කරමි මාගේ ජීවිතය මරණින් කෙලවර වන්නේය මහා සම්මත ආදී මහා සම්පත්‍යති රජදරුවෝ ජෝතිය ජටිල ආදී මහා පිනති සිටුවරුද වාසුදේව බාලදේව ආදී මහා බලතියෝද මහා 이르දිමත් වූද මහා නුවණතියෝද මරණ પ્રાપ્ત වූහ මාවැණියෙකුට කෙසේ ඉන් ගැලවිය හැකිද නොහැකිමය මමද ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි. මේ භාවනාව කරන්නා වූ තනත්තාගේ සිත පවට නොනැමෙයි. පිනට නැමෙයි. ඔහුට තෘෂ්ණාවද අඩු වෙයි. මරණ බියද අඩු වෙයි. බොහෝ සත්වයෝ Taman මරණ බව නොසිතා අජරාමර වූ වන්සේ සිට මරණ කාලය පැමිණ කලෙහි බියටපත් වී සිහිමුලාවෙන් කලොරිය කොට අපායෙහි උපදිති. මරණානුස්සති භාවනාව පුරුදු කළ තැනැත්තාට මරණ කාලයේදී එය ගැන සෙස්සන්ට මෙන් බිය හට නොගන්නා බැවින් සිහිනුවණින් යුක්තව කාලක්‍රියා කොට ස්වර්ගයට යා හැකි වෙයි. ඥාතීන්ගේ මරණ ගැන ඇතමුන් බොහෝ හඬමින් බොහෝ කල දුක් වන්නේද මරණය සත්වයාට හිමි දෙයක් බව කලින් නොමෙනෙහි කිරීම නිසාය. මරණානුස්සති භාවනාව පුරුදු කළ පින්වතුන්ට එවදු අවස්ථාවලදීද අන්‍යයන් මෙන් දුක් නොවි සැනසී විසිය හැකිය. මරණය මෙනෙහි කරන්නා වූ තැනැත්තාට පංචස්කන්ධයාගේ අනිත්‍ය ලක්ෂණය පහසුවෙන් වටහා ගත හැකිය. තදානුසාරයෙන් දුක්ඛ ලක්ෂණය හා අනාත්ම ලක්ෂණයද වටහා ගත හැකිය. ඒ සතර මග සතර ඵලයන්ට පැමිණ නිවන් දැකීමටම කරුණු වන්නේය. මෙතකින් භාවනා විස්තරය නිමිය.